දැයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පැයක පමණ ධර්ම සාකච්ඡාවකට එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට නැත්නම් පොදු කමටහන් සුද්ධ කිරීමකටයි බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඊට පස්සේ කාල වේලා සැපේන පරිදි සභාවෙන් පැන නගින ප්‍රශ්න අදහස් සලකා බලන්න බලාපොරොත්තු වෙනවා. ඊයේ මම බලාපොරොත්තු වුණා කමටහන් වාර්තා ලිවීම පිළිබඳව පොඩි මතක් කිරීමක් කරන්න කියලා නිසා අපි මම බලාපොරොත්තු වෙනවා ලියන ප්‍රශ්නවල විශේෂයෙන්ම ලියන ප්‍රකාශනවල කමටහන් වාර්තාවල දියුණුවක් ප්‍රගමනයක් වෙයි කියලා ඒ බලාපොරොත්තු පළ කරමින් මම ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. පළමුවෙන ලිඛිත ප්‍රශ්නය ගෞරවනීය සාමීන් වහන්ස ඊයේ හවස පරයන්ක භාවනාවේ යෙදීමේදී මුලින්ම වාඩි වී සිටින ඉරියව්ව මෙනෙහි කෙලෙමි. ටික වේලාවකින් ඒ වෙනුවට හුස්ම රැල්ල ඉහළ පහළ යන අයුරු ප්‍රකටව වන්නට විය. සෑම හුස්ම රැල්ලක්ම දකුණු නාස්පුඩුවෙන් සීරුවෙන් ඇතුල් වී එම නාස්පුඩුවෙන්ම එක්වර පිට වී ගියේය. ඇතුළු වන හුස්මෙහි ශාන්ත බවකුත් පිටවන හුස්මෙහි රළු බවකුත් හා උණුසුම් බවකුත් දුටිමි. ටික වේලාවක් මෙසේ කරගෙන යද්දී ක්‍රමෙන් මාගේ දෙපා දෙසින් ආරම්භ වී ශරීරයේ පිටුපසින් හිසට කිසියම් සංඥාවක් දෙන බවක් දැනුනි. ඒ වන විට හුස්ම රැල්ලද හොඳින් පැවතුනත් මුලදීමෙන් ප්‍රාණවත් නොවිය. ඒ தත්ත්වයේ දෙස නිසලව බලා සිටියෙමි. ඒ සමගම මට හැඟී ගියේ මා කිසියම් තැනක අගුලුලා ඇති බවයි. හුස්ම රැල්ල එසේම පැවතුනි මට අමුතුම සුවදායී හැඟීමක් ඇතිවිය. ඒ தත්ත්වය තුළ තව තවත් රැඳී සිටීමට සිත් විය. ටික වේලාවකින් කකුලේ වේදනාවක් ඇති වී ඒ ඉවසා දරා ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය. රාත්‍රී කාල පර්යංකයේදීද හුස්ම රැල්ල පවතිද්දීම ইহත තත්ත්වයේ ඇති විය. ඊට පසු ඒ දෙස බලා සිටීමේදී සිතිවිලි කිසිවක් නැති වඩාත් සුවදායී තත්වයක් ඇතිවිය. මා කලක් තිස්සේ ආනාපාන සති භාවනාව පුරුදු කර ඇතත් සිතවිලි නොමැති සුවදායී තත්වයක් අත්විඳ නැත. තුන් හතර වතාවක්ම මේ தත්ත්වයට මට ළඟා මට ළඟා කරගත හැකි විය. ගරුතර සාමින් වහන්ස මේ தත්ත්වය තවදුරටත් දිගින් දිගට නිහඬව නිරීක්ෂණය කළ යුත්තක්ද නොයසේනම් හුස්ම රැල්ලක් සමග භාවනාවේ ඉදිරි පියවර කුමක් විය යුතුදැයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් මම හිතනවා වාර්තා පිළිබඳ වාර්තා කිරීම පිළිබඳව දීලා තියෙන උපදේශ යම් ප්‍රමාණයකට අනුගමනය කරලා තියෙනවා පේනවා. ඒ නිසා කියන කාරණාව අහගෙන ඉන්න කෙනාට පැහැදිලි. ඉතින් මේ தත්ත්වය යටතේදී භාවනාව Tamange නායකත්වය අරගෙන පාලනය අරගෙන යන්න හදන වෙලාව. ඉතින් යන වෙලාවේදී සැකනම් විතරක් මම මේ ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ මම ප්‍රශ්න අහන්න ඕනේද සැක තියෙනවනම් මූල කර්මස්ථානේ ඇසුරු කරන්න සැක නැහෙනේ යන අතේ අඬ දෙන්න ඒක නිසා හොඳට මතක තියාගන්න මූල කර්මස්ථානේ අපිට අවශ්‍ය කරන්නේ වැටෙන්න යනකොට හැරමිටි අල්ලනවා වගේ එහෙම නැත්නම් මේ හැරමිටි එල්ලීගෙන යන්න දඟලන්න යන්න එපා හැරමිටි තියාගන්න අපි කියන ඒ එල්ලෙන වැල ආලම්බණය කියලා ඔකට කියන්නේ ආරම්මණය කියලා කියන්නේ ඒකෙන් තමයි සමහරවිට ඒක නැතුව යන්න පුළුවන්. ඒක නැතුව යනකොට අපි හිතා ගන්න බැරි මානසික කායික දේවල් මතුවෙනවා. ඒකට පෞරුෂත්වයක් නැත්තම් මේ මොකද වෙන්නේ? තක්ක මොක වෙනවනේ මූල කර්මත්තනේ බලන්න. එහෙම නැතුව Tamanට වීරත්වය, පෞරුෂත්වය, දැරීමේ ශක්තිය එනවනම් ඕනම දෙයකට වෙන දෙයක්. ඒ සියල්ලම ධර්මානුකූලව දෙයක් වෙන්නේ අපිට අර දරා ගන්න බැරිකම තියෙන. අන්න ඒ වෙලාවට විතරක් අපි මූල කර්මස්ථානයේ සරණ යනවා. ඒක ගුරුසු අවස්ථාව වෙන්න පුළුවන්. සියුම් අවස්ථාව වෙන්න පුළුවන් අතිසූක්ෂම අවස්ථාව වෙන්න පුළුවන් ඒ තුන හුරු කරලා තියාගන්න. එතකොට කලබලයක් වෙනකොට ඒක පහට මූල කර්මස්ථානයේ සරණ යනවා. පස්සට ඉස්සරහට යනකොට කලබල වෙන්නෙත් නැහැ. එන ඕන දෙයකට ලෑසි මූල කර්මස්ථානයේ සරණක් ඕනෙත් නැහැ. ඒක තියෙනවා. Taman වෙන ඕනම දෙයකට ඉඩ ඇරෙනවා. එතනින් එහාට ඥාන පිරිමකමක් නැහැ. එතෙන්ද යනකන් තමයි ඔය බය සංකා ගෑනු පිරිමි ගති මම අරක දන්නේ මේක දන්නේ කියලා අර තමන්ගේ හීනමානේ තමන් පිළිබඳව වෙන්නේ නැති බැරි සංඥාව තියෙන්නේ ඒක වෙනුවට අපි මූල කර්මස්ථානේ පාවිච්චි කරනවා. එහෙම ඇවිල්ලා පස්සට අදින ගතියක් එනවනම් සැක එනවනම් පොඩ්ඩක් බලන්න මූල කර්මස්ථානේ පේනසෙක් මානක තියෙනවද කියලා එතකොට හරි. එහෙම නැහෙනේ යනාතේ යන්න දෙන්න. එමෙ යන කෙනාට අය දවස් 7න් 8න් භාවනා කරලා හරියන්න පුළුවන් කියලා ගැන මේ හැම පියවරේදී මන මන කිර කිරා මූල කර්මස්ථානේ පහුරුකක ඉන්නවයි කියලා කියන්නේ විශ්වාසයමයි. ඉතින් එහෙම කෙනාට ගමනක් තියෙනවා. හැබැයි අන්තිම වේගය අඩුයි. ඒ නිසා සක්මන් කරනකොටත් Tamanට වැටහෙනවා නම් වම දකුණ මෙනෙහි කිරීම තිබුණත් නැතත් නැත්නම් මුලැමැදාග බැලීම තිබුණත් නැතත් මම දැන් ඉඳගෙන නෙවෙයි මං ඇවිදිමින් ඉන්නේ කියලා ඉච්චරයි. ඒ ඒ හරියේ අනායාසයෙන් යන්න දෙන එකයි තියෙන්නේ. ඒ නිසා මූල කර්මත්තනේ පාවිච්චි කරන්ඩ සැක ප්‍රශ්න අනිශ්චිත භාව තියෙනවනම් කාන්තාර යන මිනිස්සේ කුතුරුතරුව බලනවා වගේ එයා ගන්නවා තරුවෙන් ලහුණක් යන දිශාව ගන්න. නමුත් තරුව පේන්නේ නැහැ කියලා ගමන් නැතර කරන්නේ නැහැ. ඉතින් ඒක ඒක හරීම මේ ධර්ම දන්න තේකනට අනිශ්චිතතාවය ධර්ම දන්නේ කනට වීරත්වයක්. සෙල්ලක්කාරකමක් මම යනවා. මම ඉස්සරහට යනවා යන්නේ බුදුහාමුදුරන්ගේ ආලෝකය යටතේ ධර්මයත් එක්ක යන්නේ හැම වෙලාවෙම සතියේ තියෙන. ඉතින් එතකොට පේනවා එහෙම කෙනාගේ සමාධිය කැඩෙන්නේ අලකලංචයක් ආවත් අරමුණ කැඩුනත් ඉරියව කැඩුනත් සමාධිය කැඩෙන්නේ නැහැ කියන විශ්වාසය තමයි යන්නේ. කැඩුනත් නැවත සකස් කරගන්නවා කියන විශ්වාසය. නැව සකස් කරගන්න තමයි මූල කර්මස්ථානේ බලන්නේ. හැබැයි මූල කර්මස්ථානේ නොබෙලුවයි කියලා සතිය කැඩෙන්නේ නැහැ. සමාධිය කැඩෙන්නේ නැහැ කියන මේ විශ්වාසය අරන් දුන්නොත් ඒක ස්ථිර වෙන තැන තමයි ඔය සෝවාන් වෙනවයි කියලා කියන්නේ. ඒතකොට කාංකා විතරණය වෙනවා. සැක සංකා ඉක්මවනවා. ඊට පස්සේ එයාට මේ ඕනේ ඉරියව්වක් ඕනේ තැනක් ඕනේ වෙලාවක තමන්ට ඕනේ පසුබිම සතිය තමාදී එහෙම නැත්නම් අරමුණ සකස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි වැඩමුළුවක බලාපොරොත්තු වෙන්නේ ඉහළම කෙලවර එච්චරයි. ඇත්තටම බලාපොරොත්තු වෙන වැඩමුළුවෙන් අපි සත්‍ය හඳුනා ගැනීම පමණයි. ඒක විවිධාංගීකරණය වෙවුවා ඒ ඔක්කොම අතිරේක ලාභ. ඒකේ උප්පරිම තැන තමයි සතිය මූල කර්මස්ථානේ මොනව නැතත් වෙන ඕන දෙයක් තරා ගැනීමේ ශක්තියට යන්න පටන් අරගත්තා නම් ඒක වැඩමුළුවකින් ගන්න පුළුවන් ඉහළම මේ ලකුණු ප්‍රමාණය නැත්නම් විශිෂ්ට සම්මානයක් විදිහටයි ගණන් ගන්න තියෙන නිසා මේකෙදි කැමැති එකක් කරන්න අවශ්‍ය නම් මූල කර්මස්ථානේ බලන්නේ සැක වෙලාවට. එහෙම නැහෙනේ භවනාට පෙරලෙන්න දෙන එකයි තියෙන්නේ අනාතේ අඬන්න එකයි තියෙන්නේ. දේරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ අද මම පර්යංක භාවනාවේ යෙදෙන විට ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස විනාඩි 10ක පමණ කාලයක් අඛණ්ඩව සතිය පිහිටුවා නිරීක්ෂණය කළ හැකි විය. මෙහිදී ආශ්වාසයේ ගොරෝසුවටත් ප්‍රශ්වාසයේ සිවුමත් දැනුනිමි. සමහර විට ආශ්වාසයේ ප්‍රශ්වාසයේ එකම නාස්පුඩුවකින් සිදුවනසේ දැනුනි. එවිට නාසිකාග්‍රයේ දෙසට වඩාත් අවධානය යොමු කොට ඒ එසේ නොවන බව තහවුරු කරගත්තෙමි. මුලින් දිගින් දිගට තිබූ ආශ්වාසය ක්‍රමයෙන් කෙටි වී නොදැනෙන තත්ත්වයටපත් වූෙමි. ඉන්පසු නැවත ඊතා සුළු මොහොතකින් ආශ්වාසය ප්‍රශ්වාසය දැනුණු අතර නැවත සතිය මූල කර්මස්ථානයේ පිහිටුවා ගතිමි. මේ ක්‍රියාවලිය සිදුවන අතර මගේ කය සැහැල්ලු විය. සතුටක්ද දැනිනි. මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය කරන අතර වරින් වර සිත වෙනතකටද ගියෙමි. එවිට ආයාසයෙන් බාහිර සිතවිලි යටපත් කොට නැවතත් මූල කර්මස්ථානයේහි සතිය පිහිටුවේ වෙමි. මේ මාගේ භාවනා වීරිය දියුණු කර ගැනීමට උපකාරී වේදයි ගෞරවයෙන් වදාළ මැනවි. ඒක ඇත්තට මම <coughs> මමයි අහන්න ඕනේ මේ ලියන එකනාගේ මේ විදිහට කරනකොට Tamanට ආත්ම ශක්තිය ධෛර්යය ප්‍රතිශක්තිය වැඩෙනවද එහෙම නැත්නම් තාම සැක එහෙම නැත්නම් අනිශ්චිතතාවය දෙකට දෙතෑවර ගතිය තෙප්පර මේ තෙප්පර බාන ගතිය වැඩෙනවද කියලා ඒක භාවනා කරන කෙනාටමයි වැටෙන්නේ. කවදාකවත් තව කෙනෙකුට කියන්න බෑ. ඒක නිසා භාවනා ඉස්සරහට යනවද පස්සට යනවද කියලා බුදුහාමුදුරන්ට නෙවෙයි වැටෙන්නේ භාවනා කරන කෙනාටම. ඉතින් ඒක මගෙන් අහනවා කියන එක ගෞරවයෙන් කරනවා වෙනුණා ප්‍රායෝගික වැඩක් නෙවෙයි. ඒ නිසා මේ අවධානයට අහලා තියෙන ප්‍රශ්නක් තියෙනවනේ මම මේක මගේ ඉදිරි ගමනට ධෛර්ය පිණිස හේතු වෙයිද කියලා අහන එක මුල් කියපු විස්තර සම්බන්ධයෙන් බලනකොට තමයි තියෙන්නේ කටු කටුලන්දක් හත්ති ගාට ගාට දන ගාගෙන කුර ගාගෙන වැස්සේ අඳුරේ ගමන් කරපු මිනිස්සෙක් කල්ලිලියකට ආ වගේ පහසුකමක්ද එහෙම නැත්නම් නොදන්නා ශේෂ්ත්‍රයකට වැටලා අසරණ අනාථ වෙච්ච ස්වරූපයක්ද දැනෙන්නේ කියන ඒ හැඟීම තමයි අන්තිම තියෙන වාක්‍යයට උත්තරේ. ඉතින් මේ ලියුපේකන කැමැතිද කියන්න මේ වැඩේ වෙනකොට තමන්න තිබුණේ විවේකයෙන් විවේකයට යන ගතියක්ද නැත්නම් කරදරෙන් කරදරයටපත් වෙන ගතියක්ද කියලා මම මේ ප්‍රශ්නේ අහනවා අපහු. ගරුතර ස්වාමීන් වහන්සේ මට ආරම්භ කළාට වඩා දැන් සෑහෙන දියුණුවක් පෙනීගෙන යනවා. ඉතර මගේ හිත වෙන තැන් වලට දුවනවා. නමුත් දැන් දුවන්නේ නැහැ. බොහෝ දුරට සතිය මූල කර්මස්ථානයෙන් පිටුවාගෙන වඩ වඩාත් භාවනා කටයුතු කරන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් අපේ අන්තිම වාක්‍ය නැතුව අනිත් ටික විතරක් ගමු සභාවට. අන්තිම වාක්‍ය එහෙමයි ස්වාමීන් මගෙන් ඇහුවෙකට ලකුණු කැපෙනවා. ඒකට විතර ලකුණු කැපෙනවා. ඒ වාක්‍ය නොලිය හිටියා නම් ඒ කියන්නේ අපි කොච්චර හොඳ වැඩක් කරත් හොඳ වැඩේට සැක කරනවා. ඒක තමයි අපේ තියෙන අසත්පුරුෂ ගතිය. එන්නේ කුණ නැත්තම් ස්වාමීන් වහන්සේ අපි ආදුනික නිසා අනේ දිවිච්චාවේ සංසාරේට එක එකක් ආදුන්නේ නැහැ ඔක්කොම හැට පිටලා හොට බිම ඇන්ලා තියෙන්නේ සංසාරේ කාට කාට ඇවිල්ලා ඇවිල්ලා කෙලවෙලා තියෙන්නේ දැන් අපි ආදුනික වෙන්න හදනවා මම බබා වෙන්න හදනවා කාටවත් බබා වෙන්න පුළුවන් කම නැහැ මේ සංසාරේ එකෙකුට වැඩි එක එකෙක් වැඩි මාළු නැහැ කාලා තියෙන පරිප්පු ගානක් සීමාවකුත් නැහැ නොදන්න දැනුමකුත් නැහැ විඳපු නැති සැපකුත් නැහැ අපිට ඕන තියෙන ඔක්කොම පෙළගස්සලා ඉදිරියට යනකොට හොඳටම දෙක තියන්න හරි වැඩවලට විතරයි සැක හිතෙන්නේ. නරක වැඩ කරන්න ගියාම කරලත් ඉවරලා තමයි දන්නේ වැඩේ වෙලා. ඉතින් මේ සැකේ අනිවාර්යයෙන් මේ ගමනේදී ඇති වෙන එක. ඒක නිසායි බුදුරජාණන්සේ සත්ත්වවිසුද්ධියේ මැද කාංකා විතරන විසුද්ධිය තියලා තියෙන්නේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරන විසුද්ධි, ඊගාට මග්ගා මග්ග ඥාන දසන විසුද්ධි. මේ සැක දුරු කරනවායි කියන්නේ ඒක ලේසි වැඩක් නෙවෙයි. අපේ ඇතුළෙම මේ බිම්බොබ්බයක් තියාන අපි ඉන්නේ හැම වෙලාවෙම. කොයි වෙලාවෙ පුපුරයි දන්නේ මේ භාවනා කරලා අපි කරන්න දන්නේ මරණ මැරිච්චාවයි මේ තකේ ජීවත් වෙනට වැඩිය හොඳයි විශ්වාසයෙන් ජීවත් වෙන්නේ කියලා බුද්ධ ධම්ම සංඝ කියන තුන වෙන ඔක්කොටම වැඩිය අදහන්න පටන් ගත්තට පස්සේ ආයෙ සැකේ ඉන්නේ. හැබැයි මේ සැකේ අයින් වෙන එක රෑ හීනෙන් නිින්දෙන් වෙන්නේ දැක දැක දන දන වෙන්න ඒක තමයි මේ සිද්ධ වෙන්නේ. ඒක සබාවක් ඉදිරියට වෙනකොට වෙච්ච එකකට සතුටක් තියෙනවා අනික් අයටත් ඒක බෙදා ගැනීමක් තියෙනවා. ඒකයි මේ කමඨහන් පොදු සුද්ධ කිරීමේ තියෙන වාසිය. නමුත් හැම වෙලාවෙම මතක තියාගන්න මේ ප්‍රශ්න ලියන්න ඉස්සෙල් තමන්ම නැවත සලකා බලනවනම් මේ ලියලා තියෙන කරුණු මට පහසුව සැහැල්ලුව විවේකයේ පිණිස වුණාද නැත්නම් කරදරයට බරකට කරදරයකට වුණාද කියලා බැලුවොත් මේ අහගෙන ඉන්න මට වැඩිය ලියන එක නට තේරෙනවා. ඉතින් ඒක හදා බෙදා ගත්තට පින් අපි යනවා ඊගා ප්‍රශ්නට. අවසරයි ගරු සාමීන් වහන්ස මා භාවනා කමඨහන ලෙස අරමුණ වශයෙන් බලන්නේ හෘදයේ ස්පන්දනයයි. මා භාවනාවට ශරීරයේ ඍජුව තබාගෙන අරමුණ දෙස බැලීමේදී මගේ හෘදයේ වේගය වේගයෙන් ස්පන්දනය වන අයුරු දිතිමි. එය හරියට ගොඩටගත් මාළුවේ කටාරින වසන ලෙසමින් මට හැඟී ගියේය. තවත් වරක පියනක් අරින්නාක් වසන්නාක් මෙන් දැනිනි. මට කිසිම වෙහෙසක් නැත. මා එය දෙස මනාව බලා සිටිමි. ක්‍රමක්‍රමයෙන් එය තුනී වී ඊතා මන්දගාමී ලෙස ගැහෙන ආකාරයේ වැටහුණි. මගේ කය සැහැල්ලු වී ඇත. මා තවත් අරමුණ දෙහ බලමි. අරමුණ පෙනෙන්නේ නැත. නමුත් එය පැවතුණු තැන දෙස බලා සිටිමි. මට විටක නිින්ද ගියාක් මෙන් දැනුනි. එහෙත් මා අවදි වීමෙන් බලන විට මා අරමුණෙන්ම අරමුණෙහිම හිත පිහිටා ඇත. කය සැහැල්ලුය. මෙසේ විනාඩි 45ක් පමණ සිටිය හැකිය. බාහිර අරමුණු කිසිවක් දැනුනේ නැත. ශබ්දයන් මට බාධා නොයි. මින් විනාඩි 45ක් පැය එකක් පමණ ගෙවන විට මට දන හිසේ වේදනාවක් හටගැනේ. ක්‍රමක්‍රමයෙන් එය වැඩි වේ. මා අරමුණ වෙත හිත තැබුවත් මට එයට වඩා වේගයෙන් වේදනාව කෙරෙහි හිත යොමු වේ. එවිට මට තවත් භාවනාවේ යෙදිය නොහැකිය. ඉරියව්ව වෙනස් කර නැවත භාවනාවේ යෙදුනාට කම් නැද්ද? එසේ නොමැතිව වේදනාවට හිත යොදවා ඒ ගැන මෙනෙහි කළ යුතුයද? එය කිරීමට අපහසුය. එබැවින් කරුණාකර මට ඒ ගැන පැහැදිලි උපදෙසක් ඔබ වහන්සේගෙන් පතමි. මට අවශ්‍ය භාවනාව තව වැඩි කාලයක් කරගෙන යාමටය. එබැවින් ඔබ වහන්සේ ඒ ගැන මට උපදෙසක් දෙනු ඇතැයි සිතමි. ඔබ වහන්සේට වහවහා නිවන් අවබෝධම වේවා. මේක එක වාක්‍යයක් තියෙනවා මම හරි කැමතියි ඒක මේ ලියපු කෙනා ලව්වම කට උත්තරය ගන්න මෙතනින් එහාට මට භාවනා කරගෙන යන්න බෑ කියලා එක තැනක ලියලා තියෙනවා. يعني වේදනාව උග්‍ර වෙලා එතකොට අර බලබලා ඉන්න හෘද ස්පන්දනේ පේන්නේත් නැහැ. මෙතනින් එහාට මට භාවනා කරගෙන යන්න බෑ. එතකොට මම ඉරියව වෙනස් කරාද කරනවද මොකද්ද කියලා. එතන මෙතන මෙතනදී මේ භාවනාව කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා මම කැමැති දැනගන්න කැමැති නම් මේ ලියුපෙකනා කට උත්තරයක් දෙන්න. ස්වාමීන් වහන්සේ මම භාවනාව කියලා කිව්වේ කමඨානේ හිත තඳවා ගැනීමේ අපහසුතාවයක් තියෙන වේදනාව එනකොට ඉතින් ඒක ඉරියව් මාරු කරපුවාම ඒක කැඩෙන ගතියක් තියෙනවා දිගටම කරන්නත් අපහසුයි මට හිතෙනවා එතකොට දෙකෙන් අරමුණේ වේදනාවේ මං ගැටි ගැටිද ඉන්නේ කියන ස්වභාවය අන්නේ ඒකින්ද මට ඒ ගැන පැහැදිලිව මට එච්චර ඕනේ මට ඕන කරලා තියෙන්නේ භාවනාව කියලා කියන්නේ එතකොට අර බලබල හිටපු හෘද ස්පන්දනයෙන් වෙන් වෙනවා. හෘද ස්පන්දනය ඉන්න බෑ කියන එක. ඒකෝට අරමුණ කියන්නේ භාවනා කියලා හිතාගෙනයි කටයුතු කරලා තියෙන්නේ. අපිට අපි බණීදි තේරුම් ගත්තේ අරමුණ භාවනා අරමුණ මාරුණාට භාවනා කැඩෙන්නේ නැහැ කියන එකට අපි මේ දැක ගන්න අමාරු දෙයක් දැක ගන්න නේ භාවනා කරන්නේ. අරමුණක් දීලා ඒ අරමුණේ භාවනාව සතිය වැඩෙන්න ඇරලා ඒ අරමුණ පුංචි උනත් ගොරෝසුනත් තිබුණත් නැතත් සතිය කඩා ගන්න නැහැ. නමුත් මෙතන දැන් දෙවෙනි නළුවෙක් ඇවිල්ලා තියෙනවා වේදනාව. එතකොට ප්‍රධාන නළුවා චිත්‍රපටියෙන් අයින් වෙනවා ප්‍රධාන නළුව වේදිකාව වේදිකාව යටපත් කර ගන්නවා. ඒතර භාවනා කැඩුනා කියලා කියන්නේ හෘද ස්පන්දනයේ බලබලා ඉන්න එක නම් භාවනාව ඇත්ත තමයි. නෑ ස්වාමීන් වහන්සේ වේදනාව එනකොට ඉරියව් වෙනස් කරනවා එතකොට නෑ එතකොට ඉරියව් වෙනස් කරන්න කිව්වොත් තවත් නළුවෙක් එනවා වේදිකාවට. අපි දැන් දෙන්නේ කරගෙන යන්නේ. දැන් කියන්නේ වේදනාවයි හෘද ස්පන්දනයයි කියන සරල සරල චිත්‍රය අරගන්න. අරගත්තාම දැන් ඔන්න වේදනාවේ උග්‍ර භාවය නිසා දැන් භාවනා යෝගාවචරය චෝදනා කරනවා මේ මට දැන් බලන්න බෑ හෘද ස්පන්දනය. හෘද ස්පන්දනය නතර වෙලා නෙවෙයිනේ. බලන්න බෑ කියන්නේ ඒකට හිතේට හිත වැඩි වේදනාවට හිත යනවා. හරි. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේද මේ අවස්ථාවේ සතිය දියුණු වෙලාද තියෙන්නේ හෙම්බත් වෙලා තැලිලා පොඩි වෙලාද තියෙන්නේ. මට හිතෙනවා භාවනාව දියුණු වෙලා හිත භාවනා කියන වචනේ දැන් අයින් කරනවා. සතිය කියන වචනේ මම අඳුරා. සතිය තියෙනවා කියලා තියෙනවා මට වෙන කොහෙවත් පිට අරමුණු එන්නේ නැහැ හිතට ඒ වේදනාව ආවට පස්සේ අර නිකන් තිබුණු ආනාපානේ නැත්තම් පිම්බි මේ හෘදපස්සන බලනට වැඩිය උග්‍රව සතිය හරියටම එල්ල වෙලා වේදනාව කිටි කිටියේ තියෙනවා මේ තමයි භාවනායේ තමන්ගේ ජීවිතේ තිබුණ හොඳම එල්ලේ මේකට කියන්නේ උරුට්ටුව පොරේ මේ වෙලාවේ භාවනා කැඩුනයි කියලා කියනවා අසත්පුරුසයි අසත් ධර්ම මේ දැන් හොඳම වෙලා භාවනා. ඒ නිසා ඒ වෙලාවේදී පුළුවන් තරම් විස්තර ගන්න. එතකොට මට හිතෙනවා හිතෙන් ඉරියව් වෙනස් කරොත් හරියයි. එහෙම නැත්නම් අනේ නැති වෙච්ච හෘද ස්පන්දනය ගත්තොත් හරියයි. මේ ඔක්කොගෙම කරන්න යර ඒ වෙලාවට පෙන්වන්න අතර වේදනාව නොදකින්ද අපේ හිත විවිධ උපක්‍රම කරනවා. ඒ විදිහට ඒ මන්ති විතර නෙමෙයි මුළු ඇඟම කිටි කිටි ගාලා තද වෙනවා. මුළු ඇඟම මේ අපි හිතටපත් වෙනවා. හැබැයි කාටවත් කියන්න බෑ වෙලාවේ සතිය නැහැ කියලා. සතිය හොඳටම රජ වෙච්ච වෙලාව. නමුත් අපි බලන්න අපි දන්න හැම ක්‍රියාවකම මේ කඩන්නේ දැන් හදන්නේ. එක්ක ඉරියව් මාරු කරනවා එහෙම නැත්නම් අර නැති වෙච්ච හෘද ස්පන්දනය ඉල්ලනවා. නැත්නම් මේ තියෙන මෙච්චර සත්‍ය උග්‍ර කරන්න හේතුවෙච්ච වේදනාවට වෛර කරනවා. මෙන්න මේ தත්ත්වයට යටදී ඉන්නකොට Tamanට වැටහෙනවා නම් මෙතෙක් කරගෙන ගිය භාවනාවේ කවදාකවත් නැති විදිහට සතිය එල්ල වෙලා තියෙනවා. සතිය උරුට්ට වෙලා තියෙනවා. කිටි කිටි හිටලා තියෙනවා. මේ චිත්තක්ෂණය තමයි අපි අපේ පෞරුෂත්වයේ වැඩෙන වෙලාව. අපේ ඊවසීමේ ශක්තිය වැඩෙන වෙලාව. අපේ ප්‍රතිශක්තිය වැඩෙන වෙලාව. වෙලාවක් එනවා ඇත්තටම යටපත් වෙන්න වෙලාවක් එනවා. මෙන්න මේක නැවත නැවත එනකොට බලන්න මම ඊයේ තරම් ඉක්මනට සටන පාවා දෙනවද? නෑ මට පුළුවන් එක චිත්තක්ෂණයක් ඉන්න කිව්වනම් බුදුන් දැක්කා වගේ. ධර්මයේ දැක්කා වගේ මොකද ඉච්චරයි අපේ ජීවිතේ එකතු කරලා තියෙන. අනිත් ඔක්කොම තිරසනුම් කරන්න පුළුවන් වැඩ ටිකක් අපි දවස පුරා කරන්නේ. මේ වැඩේ වැතිරිසෙනෙකුට කරන්න. මේක බුද්ධ උපදේශය ලැබිලා තියෙනෝනේ මෙතෙන් එනකම් භාවනා ගෙනියන්න ඕනේ. කිටි කිටිය තද වෙන්න ඕනේ. තදලා ඉනකොට බලන්න තව එක චිත්තක්ෂණයක් ඉවසපන්. තව එක මොහොත එක තප්පරයක්. අනේ ඒ වෙලාවේ පේනවා අපි අපිට කිසි කෙනෙක් අපිට කරන්න බැරි පුහුණුවක් පුරුෂ ධම්ම සාරති ගුණයක් බුදුහාමුදුර අපට දාලා දෙනවා. දමන කිරීමේ හැකි පුරුෂයන් දමන කිරීමේ ශක්තියක් බුදුහාමුදුර ගාව තියෙනවා. ඔතෙන්ද ගෙනියලා තියෙනවා. ඉතින් ඒ නිසා අනිත් දවසේ බලන්න තවත් විකල්පයක් ඕන නම් අපිට දාන්න පුළුවන් ඉරියව් වෙනස් කරනවා. ඒ ඔක්කොගෙම වෙන්නේ තව සංකර වෙන එකයි. තමන්න කරන්න තියන්නේ මම බලාගෙන ගිය හෘද ස්පන්දනේ දැන් අවචාවට ගිහිලා වේදිකාවෙන් අයින් වෙලා. වේදනාව ඇවිල්ලා මුළු වේදිකාවම යටපත් කරගන්න. හැබැයි නාඩගම ඉවර නැහැ. නාඩගම ඉවර නැහැ. ඒ කියන්නේ අරමුණු වෙනස් වුණාට ඉරියව්ව වෙනස් වුණාට සතිය කැඩෙන්නේ නැහැ කියන්නේ ජීවිතේ කවදාකවත් නොලැබිච්ච සජීවී අත්දැකීමක් ලැබිලා තියෙනවා. ඒ නිසා නිදවසේ යන්න මෙතෙන් ආවත් මම තුන්වෙනි විකල්පයක් හතරවෙනි විකල්පයක් දාගෙන අවුල් කරන්න යන්නේ. දැන් මං ඉන්නේ අනාරාධිත ආරාධ අමුත් එක්ක ඇවිල්ලා වේදිකාව ජය අරගෙන. මගේ ආරාධිත අමුත කොන් වෙලා. හැබැයි කොන් වුණාට අර්ධ ස්පන්දනය නතර වුණා කියලා හිතන්න එපා. ඒකට අවධානය යොමු කරන්න බැරි වෙලා තියෙන. වේදනාව ඇවිල්ලා කන්‍යම් මරණ්‍යම් කියාගෙන කණ්ඩ වගේ දඟලනවා. ඒක නිසා මතක තියානින්න ව්‍යාග්‍රීව තිත්තති පරිතරජයන්ති කියලා ඉර්සිනාන්සලා කියන මේ වේදනාව අපිට පොඩ්ඩක් එහෙම වෙනකන් ඉන්නේ ව්‍යාග්‍ර දේනුවක් වගේ කනව මරණා කියාගෙන ඉන්නේ. ඒ අල්ලපන්නලේ තමයි මේ භාවනාව කෙරෙන්නේ. ඔය වේදනාව පොඩ්ඩක් දතේ එකක්මක් බඩේ එකක්මක් කිසි එකක්මක් ආවනම් ආය මොන දෙයක්වත් කරන්න බෑ. නිසා මේ වේදනාව දෙන මේ පොඩි ඉඩ පහඩුවේ අපි මේ වර්ධ ස්පන්දනේ බලනවා ආස්වාද ප්‍රසවාසයේ බලනවා පිම්බීම හැකිලින් බලනවා එතකොට ආරයට කේන්තියක් ඇවිල්ලා තෝ කනවා තෝ මරනවා කියාගෙන එනවා ඉතින් අපිටත් කරන්න තියෙන්නේ කොහොම කෙරුවක්වත් ඔබෙන් අනුකම්පාවක් අපිට නැහෙනේ ආන්නේ විදිහේ ජීවිත ජීවිත තරතියක් තියෙන වෙලාවේදී තව චිත්තක්ෂණයකට සතිය පොඩ්ඩක් හෙට්ටු කරන්න තව චිත්තක්ෂණයක් ඔය කිටි කිටියෙම ඉන්න පුළුවන් ඕක ආමි එකේවත් නෑ ওই ට්‍රේනින් එක. ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකේවත් නෑ ওই ට්‍රේනින් එක. ඕක අපි කරන්නේ මේ ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකෙට නෙවෙයි. කාගවත් පදක්කම් ගන්න සම්මාන මෙඩල් ගන්න නෙවෙයි. ජීවිතේ දුක කියන්නේ ඕකයි. ඕක එන වෙලාවේ කාපං එන්න කියලා කන්න ගියා නම් අත්තිකිලමතාන යෝගේ. ආපු වෙලාවේ පණින්න ගියා නම් කාමසුකල්ලිකාන යෝගේ. දවසින් බලන්න එදා දවසට පුළුවන් තරම් ප්‍රමාණයක් ඒ වගේ බාධාවත් තියේදී සතිය පැවැත්වීම මූල කර්මස්ථානයේ පැවැත්වීමේ සමාධිය පැවැත්වීම ඒක තමයි අපි ඉගෙන ගත්තේ ආනන්තරික චේතෝ සමාධි අතරක් නොතබ සමාධිය තියෙනවා කිටි කිටි මේක ඇත්තටම කියනවා නම් භාවනා මේ තව විපස්සනා ඥානයක් එන්න දුරට තට්ටු කරලා තියෙනවා අපි කියලා තුන එන්න බා ඵලයන් මට හොඳයි ඉරියව් මාරු කරන එක මට හොඳයි මේ පරණ පුරුදු හෘද ස්පන්දනය කියලා අපි ඉල්ලනවා. ඒකේ ඒ කිටි කිටියක් අවිල්ලෙවල අපිට එහා පැත්තට පැන ගන්න පුළුවන් වුණා නම් පුදුමාකාර සාන්තියක් ජයග්‍රාහී හැඟීමක්. නිසා මේ වගේ ඒවල් වලට අපි ලොකු සාංශේ තනි වචනේ පාවිච්චි කරන්නේ අනිත් දවසේ ඔකට ලෑස්තිලා යන්න. එතකොට සතුටක් එනවා. අන්න දැන් ඔන්න යෝගය ආවා. මට තියෙන්නේ මේකෙදී මේක කාගෙන ඉවසාගෙන තව එක චිත්තක්ෂණයක් ඉන්න කියලා. ඒකෙදී කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ කියනවා අපි ආනාපානෙ බල බල හිටියනම් මේ හෘද ස්පන්දන වෙනුවට මේක මගේ අන්තිම හුස්ම නම් වේදනාව වෙයි කියලා ආනපනෙ අතාරිනවද? ඒක තමයි මරණානුස්සතිය කියන්නේ. මේක මගේ අන්තිම හුස්ම නම් කොහොම කෙරුවක්වත් ඉතින් ඒක අල්ලනවනේ. ඒ කියන්නේ හුස්මට වටිනාකමක් දෙනවනේ අපි. ආන්නේ විදිහට මේ ආගන්තුකයෝ ඇවිල්ලා අපිට කරදර කරනකොට උපරිම ලාභය ගන්න ඉතින් ඒ මං ඉතින් මට hina වුණාට තරහ වුණාට මට කරන්න දැන් නැත්තම් මේකට චරිචුරු ගහනවා නම් ගෑණියක් කියලා මං කියනවා. කාගෙන ගියානේ පිරිමියෙක් කියලා කියනවා. මං කියන්නේ මේ පරුසකම තියෙනවා. මොකද අපිට කෙලෙස් තලන්නේ අනුකම්පා කරලා නෙවෙයිනේ. කෙලෙස් ආපුවාම අපි නිකන් වැල් ගැඩවිල්ලෙක් කරලා අපි නරබණුවෙක් කරලා ගැරන්ටි හැවක් කරලා අපි බින්දුවට බැසරෝනේ. ඒ වෙලාවට පණින්න ඕනේ විරිස්සගෙන එක්ක තෝ එක්ක මම කන්නේ කුලලමයි. කියලා කෙලෙස් වලට අනුකම්පා කරන්න යන්න එපා. ඒ දිනදා ජීවිතය අනුකම්පා කරන්න. ඒලදී චිත්තක්ෂණයක් ඉන්න ගියාම ඒ එන පරුසකම ඒ පෞරුෂත්වයෙන් තමයි අපි ඒ ඉස්සරහ ජීවිතේ කරදරයක් ආවම මේ මොන මේ අලියක්කට ඉදියප්පෙත් තිබ්බා වගේ මම ඕනද භාවනා කරනකොට මම ওই ටෙඩියෝ කාලා තියෙනවනේ කියනකොට අර එන කරදරේ නිකම්ම පුංචිලා යනවා. ඒ නිසා මෙහිදී කමු ඇති වෙන්න කණ එකයි තියෙන්නේ. ඉරියව් මාරු කිරීමේක තියාගන්න. ඒක මේ සංකරතාවය වැඩි කරන්න හේතුවක් කරගන්න එපා. අදිෂ්ඨාන කරගෙන නැන්න අනිත් දවසේ මෙහෙම අභියෝගයක් ආපුවාම මම තව එක චිත්තක්ෂණයක් නැත්තම් තව එක හෘද ස්පන්දන වාරයක් මේ කිටි කිටියේ මේ වේදනාදියා බලනවා කියන හැඟීම ගත්තන කමඨාන සුද්ධ වුණා කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි. ගෞරවනීය සාමීන් වහන්ස මූල කර්මස්ථානයේ ආනාපාන සතිය ආස්වාස ප්‍රස්වාස විනාඩි 45ක් පමණ සක්මන් කර පරයන්කයට වාඩි වී මම දැන් මෙතන සිතා ආශ්වාසය ප්‍රශ්වාසය ආරම්භ කෙලිමි. පළමු හුස්ම රැල්ල ගත්තා පමණයි ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳී ගියේය. නාසිකාග්‍රයේ දෙසට සිත යොමා සතියෙන් සිටින විට හුස්ම වැටෙන බව උදරයේ පිම්බීම හැකිලිම සිදුවන නිසා නිරීක්ෂණය විය. දැන් හුස්ම රැල්ල නාසිකාග්‍රයෙන් ඇතුල් වන බව නොපෙනේ. එතනින් නාසිකාග්‍රයේ ඉදිරියෙන් සිත තිබෙන බවත් නිරීක්ෂණය විය. ක්‍රමයෙන් නාසිකාග්‍රයේ බර වී, කය සැහැල්ලු වී, පුළුන් රොදක් බවට පත් වී, ශරීරයක් නැති බව පෙනේ. එහෙත් නාසිකාග්‍රයේ පමණක් බර බව නිරීක්ෂණය විය. ටිකෙන් ටික ශරීරයේ සැහැල්ලු බව නැති වී උදර සහිත උදරයේ සහිත පහළ කොටස තද වී යන බවත් නිරීක්ෂණය විය. ටික ටික තද වෙමින් ගොස් තද තදම තද ගතියක් නිරීක්ෂණය විය. නාසිකාග්‍රයේ මතින් සිත ඉවතට ගියේ නැත. ඒ දෙස සිත සිත බලා සිටිනවාක් මෙන් පෙනිනි. දැන් තද වූ කය සිහින් කැට කැට වී දුඹුරු පාට ගොඩක් බවට පත්ුවත් තවම අර තද ගතිය පවතී. තවම මූල කර්මස්ථානය තුල සතිය පවතී. දුඹුරු පාටට සිහින්ම පෙනෙනු ගොඩ වැලි ගොඩක් බවට පත්ුවත් තවම කයේ පහළ කොටස බරගතියට නිරීක්ෂණය විය. පසුව මුළු කයම සිහින් වූ දුඹුරු වැලි ගොඩක්සේ නිරීක්ෂණය විය. සිතට බයක්වත් සතුටක්වත් නැත. උපේක්ෂා සිත නාසිකාග්‍රේ වෙත පවතී. සිහිය වෙනස් වී නැත. කොහෙදෝ යන මැස්සෙක් මගේ වම් මැසේ අග නලියන ගතිය ඇති වූ නිසා ඇස්තර බැලීමට සිදුවිය. එවිට නැවත ආස්වාස ප්‍රස්වාසයේ සිදුවන බවත් නාසිකාග්‍රේ වෙත සතියෙන් සිටින බවත් නිරීක්ෂණය විය. මේ පහදා දෙන මෙන් කාරුණිකව ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතමි. මෙන්න පහදා දෙන්න කියන්නේ මේ මොකද්ද කියන එක මුළු රචනය කියනකොට නම් කියලා තියෙන දේ තේරෙනවා. මෙය පහදා දෙන්න කියලා කියන්නේ කොයි එකට එල්ල කරලාද කියලා කියවෙන්නේ නැහැ. තේරෙනවද? එහෙම කියනකොට හිතෙනවද එහෙම? කොතනද ප්‍රශ්න කියලා ඒ නිසා කැමැති දේ ප්‍රශ්න ලියවෙකනා මේ පැහැදිලි කරගත යුතු දේ මොකද්ද කියලා කියන්න මට නම් ඔක්කොම පැහැදිලි. පැහැදිලි අලුතෙන් පැහැදිලි කරන දෙයක් ඇත්තේ නැහැ. දැන් මොකද්ද මේ ප්‍රශ්නේ අවසානයේ එහෙම නැත්නම් ප්‍රකාශනයේ අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක? ගෞරවනීය ස්වාමින්වහන්ස එතන මම බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ තත්වයක් ඇති වෙන්නේ ඇයි කියන එකයි. කොයි වගේ තත්වයක්ද? දැන් කය පළමු සැරේදී කය තාමත්ම සැහැල්ලු වෙලා පුළුන් රොදක් වගේ වෙනවා. පස්සේදී යටි කය තද වෙලා තදම තද බවටපත් වෙනවා. ඊට පස්සේ ඒක මට පේනවා වැලි වැලි ගොඩක් වෙනවා. ඊට පස්සෙත් තියෙන්නේ තද ගතිය කයි පහළ කොටසේ. එතකොට එවැනි தත්වයක් ඇතිවීමේ මොකද්ද කියන එකයි තත්වයක් නෙමෙයි එතන තියෙන தත්ව මාරු වීමක් නේ. එහෙමයි. එකින් එකටම ආයතී ඒ අනිත්‍යතාවයට වෛරකමත් හිතේ තියෙන්නේ. එහෙම වෛරයක් නැහැ මම ඒකට බය වුණෙත් නැහැ උපේක්ෂාවෙන් ඒක දිහා හරි ඒ ටික හරි නමුත් එතකොට මේ ඇයි කියලා අහන්නේ කොයි ජවනිකාවද කොයි එකටද ඔය මේ සැකේ පහර වෙලා තියෙන්නේ සැකේ පහළ වෙලා තියෙන සැකයක් නෑ ස්වාමීන් වහන්සේ. ඒ දෙකම ගැන තමයි මොකද ඒ කියන්නේ දැන් අර ඉස්සෙල්ල කය ඇයි පුළුන් රොදක් වගේ නෑ අපි වෙනස් වීමක් අපේක්ෂා කරනවා නම් ඇයි අපිට කොයි එක පහළ වෙච්චහම මොකෝ අපි මේක පහළ වෙ යුතුයි කියවනනේ අරක පහළ වෙච්චාම ප්‍රශ්නයක් තියෙන්නේ බුදු දහම කියන්නේ මේක වෙනස් වෙන සුළුයි වෙනස් වෙන සුළු බව බලන්න යන මනසයට අරක ඉසර උනේ ඇයි මේක පස්සර උනේ ඇයි අරක වෙන්නේ ඇයි මේක වෙන්නේ ඇයි කියලා කියන්නේ නිත්‍ය සංඥාවෙන් නගන ප්‍රශ්නයක් නේ මෙච්චර ලස්සනට මේක පෙන්වන්න හදනකොට වෙනස් වෙනවා ශීඝ්‍රයෙන් කියලා ඇයි කියලා අහන්නේ. ඒකට කෙනෙක්මක් නේකට අරියාදුවක් නේ. මේකට නිත්‍ය සංඥාව කියලා කියනවා. ඒ කියන්නේ අපි හිතාන යනවා කය මෙහෙමම තියෙනවා. ඒක තමයි සංසාරේ කියන්නේ. බුදුසසුනේ අනිත්‍යතාවය තමයි පෙන්වන්නේ. පෙන්වන්නේ ආනාපානේ හරහ බලපන්. බලනකොට පෙන්වන ඕනම දෙයක් ආනාපානියත් වගේම නාසිකාග්‍රේ වගේ ඔය පේන ඕන දෙයක අනිත්‍යතාවය පේනවා. අපි මේකට වෛර කරනවා. අපි මේකට ඊර්ෂ්‍යා කරනවා. අපි මේක සැක කරනවා. අපි මේක සැක ප්‍රශ්න ඇති කරගන්නවා බය ඇති කරනවා මෙන්න මේකටයි කෙලස් කියන්නේ. මෙන්න මේ ලස්. නම් ඇති උනේ නෑ ස්වාමීන් වහන්සේ. දැන් ප්‍රශ්නේ ප්‍රශ්නේ මොකද්ද අදාහ ගන්න බැරි මොකද්ද දරා ගන්න බැරි මොකද්ද පිරිසුදු කරගන්න ඕනේ එකින් එකට එකින් එකට මාරු වෙවි යන දෙයක්. ඒ මාරු වීමට අපිට මේ මේක එන්න ඕනේ මේක නොඑන්න ඕනේ කියලා අදහසක් තියාගන්න බෑනේ මාරු වීම කැමති වෙන එකනට. අනිතික මේක හොඳයි මේක නරකයි කියන්න බෑ මොකද එකම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ නේ. ඒක තව ටිකකින් තව එකක් බවට මාරු වෙනවනේ. ඕකට තමයි කියන්නේ නිත්‍ය සංඥාවක් මේ මාරු වෙන දෙයට අරියාදුවක්. මාරු වෙන දේ ප්‍රශ්නයක් කරගන්නවා. ඉතින් ඒ කියන්නේ එකක් මොකක් හරි සටහනක් මොකක් හරි ආකාරයක් අල්ලන. ඕනෝකටයි ආගම කියන්නේත් ඕනෝකට. බුද්ධ ධර්මයේ ආගමක් හදන්න බෑ. මොනම දෙයක්වත් ස්ථිර නැහැ. අපි ඕකෙන් ආගම හදන්න ගිය ගමන් පල්ලෙහාට ගංගන ගඟක් නතර කරන්න හැදුවා වගේ වහනේ වෙහෙසකටපත් වෙනවා. ගලන ගංග ගලනවා. කය විතරක් නෙවෙයි, ওই බලන හිටපු නාසය විතරක් නෙවෙයි, හුස්ම විතර නෙවෙයි බලන හිතත් වෙනස් ඒ හිත වෙනස් වෙනකොට බයේ තමයි කියන්නේ මේක හරි අහලා දැනගනින් ඇයි මෙහෙම වෙන්නේ කියලා <laughs> ගොඩ පෙරක දూరుමක් දෙන්න හරි. ඉතින් භාවනා කරන්න බැරි කෙනෙක් මෙතන කවුරක්වත් නැහැ. නමුත් හැම කෙනා භාවනා ප්‍රතිඵල වලට වෛර කරනවා. හැම ප්‍රතිඵලයක්ම සැක කරනවා. හැම ප්‍රතිපලයකටම බය ඇති කරගන්න. මෙන්න මේ සැකේටයි බයටයි කෙලස් කියලා කියනවා. බුදුරජාණන්සේ කෙලස් කියලා කියන්නේ ඕනෝකට. ওই නිසක බව තමයි සෝවන් වෙනවා කියන්නේ. ওই එන දෙයට ලෑසි. එතකොට අවික්කප්පසාදේ පහළ වෙනවා. නේ ඕන දෙයක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මොකද්ද එතකොට ප්‍රශ්නේ? මොකක්ද නෑ ස්වාමීන් වහන්සේ. තේරුණාද? තේරුණා. එනිසා මේ අන්තිම වාක්‍යය නැත්තම් තව ලකුණු දෙකක් එකතු වෙනවා. අන්තිම වාක්‍යය නොලියුව නිසා ලකුණු දෙකක් කපලා ඒ පාස් ලකුණු නම් තියෙනවා. අන්තිම වාක්‍ය ලිව්වේ ස්වාමීන් වහන්සේ ඒක ඉවර කරන්න ක්‍රමයක් කියලා හිතා. හරි ඒක ඒකට මැස්සට කියන්න එපා ඒක මට කියලා හරියන්නේ නැහනේ. ඉතින් ඔන්න ඉවර කරන්න බැරි වාක්‍යයක් කියන එක තමයි ගෑනුකම කියලා කියන්නේ. පටන් ගන්නවා කතාව මොකටද දන්නෙත් නැහැ. ඉතින් තවත් ටිකක් කියනවා. තවත් ටිකක් කියනවා අන්තිමට බannකොට සම්පප්පලාප වලින් කෙලවර වෙනවා. පටන් ගන්න නැතුව හිටියානම් බුදියන් ඉන්න බුදියන් බුදියන් දැරලා ඉතින් ගෑනුවා පිරිමියට කැමති නැහැ බුබ් මගන ඉන්න මොනවක්වත් කියන්නේ කියලා නිකන් එනවා පිරිමිගේ තියෙන ගතිය ඔක්කොමලා පිරිමි ගාව නෙවෙයි සමහර පිරිමි හරිම වාචාලයි පටන් ගත්තොත් කතාව ඉවර කරන්න බෑ කොහෙන් ඉවර කරන්න මම මේ අන්තිමටයි කියන්නේ ආයෙත් කියන ඒකල ආයෙත් ආයෙත් ලියන්නේ නෑ සමන්ති මේ අවසන් ලියුමයි කියලා තව ලියුමක් ලියනවා නෑ නෑ එහෙම එහෙම එහෙම මේ ලියුල් ලියවිල් නතර කරන්න මට ඕන කවන්නේ අපි අපි අත්දැකීම් බෙදා හදා ගන්න ඕනේ. අපි ඒක පවුලක වගේ ඉදිරියට යන්නේ. නමුත් ධම්මීවා කතා අරියෝවා තුන්හි භාව. නොලිවයි කියලා මම කිසි තරහක් නැහැ. විශේෂයෙන්ම ඊයේ ලියලා තිබුණත් එක බලනකොට මොකක් හරි ඉන්ද්‍රජාලයක් කරලා තියෙනවා ඊෂා. ඒ නිසා ඔක්කොමලා අද මං කියන දේ අහන්නේ නැහැ එකෙක්වත්. ඊෂා කියන දේ අහනවා. දැන් දැන් ලියනවා. ඉතින් මට තියෙනවා සතුටක් මම ඊයේ නැගිටලා යනකොට බැනලා ගියේ. එහෙම ඉතින් නම්බරක් නැතුව ඒ ඒ ගුලි නම්බරක් නැතුව ඒකට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා ලියන්න එපයි කියන්නේ මම මේ මේ කතා කරන්නේ බොහොම ප්‍රේමයෙන් ආදර මම මේ කතා වරදොල තේරුම් ගන්න එපා. නමුත් අන්තිම වාක්‍ය නොලියවන මෙච්චරයි ස්වාමීන් වහන්සේ මට උනේ කියලා රයිට් ලා තව ලකුණු දෙයක් වැඩි වෙනවා එච්චරයි. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආධුනික යෝගාවචරයෙකු ලෙස මෙම වැඩමුළුවට සහභාගී වූ මාගේ අත්දැකීම් මෙසේ ඔබ වහන්සේ වෙත ලියා දන්වමි. ආනාපාන සතිය වඩන අතර දින 3කට පමණ පසුව මට ආශ්වාස සුරන් රැල්ල සිසිල් බවකින් නාසයට ඇතුළු වීම දැනුනි. ප්‍රශ්වාස සුරන් රැල්ල මෙතෙක් මට නිරීක්ෂණය නොවිනි. දිගටම භාවනාවේ යෙදී සිටින අතර හතරවන දිනේ මෙතෙක් මගේ සිතට නොනවති ගලා බාහිර සිතුවිලි අඩු වී සිතට විවේකයක් සැහැල්ලුවක් දැඩි පහන් බවක් දැනුනි. විනාඩි 10ක් 15ක් එම தත්ත්වය පැවතුනි. කාලය නිශ්චිත නැත කියලා ලියලා තියෙනවා. නැවත නැවත පර්යංකවලදී උත්සාහ කළත් ඉහත දැනුණු සංහිඳියාව අත්දැකීමට නොහැකි විය. මා භාවනා කිරීමට සුදුසු කෙනෙකු දැයි සැකසහිතව නිස්සරණ වනයේට පැමිණි මට ඔබ වහන්සේගේ උපදෙස් අනුගමනය කිරීමෙන් ලැබුණු ඉහත සඳහන් කළ අත්සැතිල්ල මගේ ධෛර්යය වැඩි කිරීමට ආත්ම ශක්තියක් ඇති කිරීමට හේතු වූ බව කෘතඥාපූර්වක දැනුම් දෙමි. මාහට සුදුසු උපදෙසක් දෙන්න ඔබ වහන්සේට නිරෝගී බව ලැබේවා. දැන් මේ වගේ කෙනෙක් දවස් 3ක් 4ක් මහන්සි වෙලා ආස්වාසේ විතරක් මට වැටේනවා ප්‍රසවාසේ වැටෙන්නේ නැහැ කියන මට්ටමට හෝ හිත ගත්තට පස්සේ නැත්නම් මේ අරමුණ මූණට මූණ දාගත්තට පස්සේ මේ කෙනාගේ මම අහන්න කැමති මේ මුල් දවස් දෙක තුනේ ආනපන දැනෙන්නේ නැතුව අපහසුටපත් උනා නැත්නම් බලන්න ඕනේ මේක බව නොදන්න නිසා වාර්තා කරගන්න බැරි වුණාද කියන එක මම දන්නේ මගේ ප්‍රශ්නේ පැහැදිලිද කියලා. මුල් දවස් දෙකේ අසාර්ථක වෙච්ච දවස් දෙකක් කියනවා හිතවිලි බහුලයි ආනපනේ පේන්නේ කියලා. ඒ වෙලාවේ ආනපනේ ඇත්තටම දැනෙන්නේ නැතිකමද තිබුණේ? නැත්නම් මේ දැනෙන දේ කියාගන්න බැරිකමද? නැත්නම් ඒකට මේයි බැලිය යුත්තේ කියලා දන්නේ නැති එකද කියලා මම අහන ප්‍රශ්නට කැමතිද උත්තර දෙන්න? ඒ එළියපෙකන. ගරු ස්වාමීන් වහන්සේ භාවනාව පිළිබඳ වැඩිපුර අත්දැකීම් නොමැති නිසා මෙතන ඉදිරිපත් කිරීමේදී පොඩි වැරද්දකුත් වෙලා තියෙනවා මට ප්‍රශ්වාසය දැනුණා නමුත් ප්‍රශ්වාසයේ උෂ්ණත්ව වෙනසක් දැනුන්නේ නැහැ. ආශ්වාසයේ සිහිල බව හොඳින්ම දැනුණා. ප්‍රශ්වාසයේ එහෙම උෂ්ණත්ව වෙනසක් තමයි නෑ මොක හරි. ওই ටික හරි මං කියන්නේ මුල් දවස් දෙකේ දැනුන්නේ නැහැ කියලා දැන් මේකේ මේ චෝදනාවක් වගේ නෙලීවිලා තියෙන්නේ. ඒ දවස් දෙකේ ඇත්තට තිබුණා බලන්න දැනතිකමද බැලුවා දැනුණා කියන්න දැනතිකමද මුල් දවස්වල ආනපනේ මුලිච්චුනේ නැත්තේ මොකක් නෙවෙයි කියලා හිතෙන්නේ. වෙනත් සිතුවිලි මාලාවන් ගලාගෙන ඉන්න ගිහිල්ලා එක්තන් කරපු පිට නැතුව යනවා. ඒ වුණාට ඒ අතරමැද හරි දැන් බලන්න ඒ හිතවිලි තිබුණා. දැන් හිතවිලි අඩුයි කිව්වනේ. හිතවිලි තිබුණත් බලන්න ඕන නම් ආනපනේ බලන්න පුළුවන් නේද? දැන් දැන් මේ තියෙන මට ආත්ම විශ්වාසයක් තියෙනවා මට කරගන්න පුළුවන්. හරි ඒකට ඒක මම මේ දෙන්න හදන්නේ ඒක ගන්න හදන්නේ අර මුල් දවස් දෙකේ බෑ කීකේ හරි වැටි වැටි හරි කරගෙන ගිය නිසානේ දැන් අද අපි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔය දැනුම පුළුවන් ද බලන්න අද ආපු කෙනෙකුට අදම ආපු අලුත් කෙනෙකුට නිවැරදි කරන්න දෙන්න නම් අපි බැලිය යුතු හැටි ආනාපානීය කමඨහන කොහොම ඉදිරිපත් කරොත් හොඳයි කියලාද හිතෙන්නේ. ආධුනිකයෙකුට මෙන්න මේ විදිහටයි මේ මානසිකාර්ය හදන හැටි දැනගැනීම සඳහා මීට වඩා දක්ෂව කීමේ ක්‍රමයක් පිළිබඳව යෝජනාවක් කරන්න බැරිද? මම පෞද්ගලිකව හිතන විදිහට නම් ස්වාමීන් වහන්සේ මම නිදහස් නිසංසල තැනකට වෙලා හිත එක තැනකට එකතු කරගෙන එහෙම කරොත් නිදහස් නිසංසල තැනක ඉඳගෙන තනිවම භාවනා කරොත් වෙන බාහිර බලපෑම් කිසිත් නැතුව මේක මීට වඩා දියුණු කරගන්න හැකි වෙයි කියලා හිතනවා. ඒත් උපදේශ කලින් ලැබිලා තියෙනවනේ. අපිට ගොඩාක් මෙතනදී උදව් වෙන භාවනා පුහුණු වීමට ගියාම භාවනා ක්‍රම 10ක් විතර වගේ ඉදිරිපත් වෙනවා. ඉතින් අපිට මොකක් තෝරනවාද කියලා හැඟීමක් නැහැ. දැන් මෙතන ඔබ වහන්සේ අපිට උපදෙස් දුන්නා ආනාපාන සතියම විතරක්ම ඒ වෙනුවෙන්ම හිත යොදන්න. ඉතින් මම දැඩිසේ ඒකට උත්සාහ ඉතින් මම නවකයකට නම් කියන්නේ එන්නේ ඔය මයික් එක හරියට කියන්නේ මයික් එකට ඔය වචන හරි වටිනවා අපට මයික් එකට කතා කරා. නවකයකට උනත් කියන්න තියෙන මගේ අත්දැකීම් මත කියන්න තියෙන්නේ එකම භාවනා ක්‍රම ආනාපාන සතිය හුඟක් පහසුයි මෙනෙහි කරන්න මට දැනෙන විදිහට ඒ සම්බන්ධව ඒකටම නැඹුරු වෙලා කරොත් Tamante යම්කිසි සැලසීමක් ලැබෙයි කියන්නේ භාවනාව කරන්න පුළුවන් කියන தත්වයකටපත් වෙන්න පුළුවන් කෙටි කාලයකදී කියන අදහසක් ඇති මාත් අගය කරනවා මාත් පිළිගන්න නොත් එච්චරම ප්‍රායෝගික නෑ මොකද සමහරවට ආනපන අහුවෙන්නෙම නෑ කියනවා. ඒක ඔය මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම අල්ලලා දුන්නේ සමහරවට අහුවෙන්නෙම නෑ. ඒ අයට සමහරට ධාතු මනසිකාණයෙන් අසුබේ හරහා බුද්ධානුස්සති හරහා ගැළපෙන එක දැනගන්න ඕන. ඒක නිසා මෙහෙදිත් ප්‍රශ්නයක් අහලා තිබුණා ඒ ස්වාමීන් ආනපන විතරක් කියන්නේ කියලා. මතකද මන් දන්නේ මෙහිදී ආව ප්‍රශ්නයක් තිබුණා. ඇයි ආනපන විතරක් කියන්නේ කියලා. ඒක ඒ කියන්නේ අපිට දෙක තුනක් දුන්නොත් දෙන දෙන පහසුකම අවුලකටපත් කරගන්න. ස්වාමීන් වහන්සේ මමත් අදහස් කරේ අර 3 4ක් පටල ගන්න නැතුව එක භාවනා ක්‍රමයක් අරගෙන එය තුළ ගැඹුරට නෝ ප්‍රශ්නේ තියෙන්නේ ඒ කෙනාට ගැළපෙන එකම සමූහයකට දෙනකොට ඔක්කොටම ගැළපෙයිද ආනපන කියන එක මම පිළිගන්න මම අද්දක උස්සගෙන පිටිපස්සේ පිටිපස්සට යනවා ගැළපෙන්නේ නැති වෙන්නේ ඉඳී තියෙනවා නමුත් මම පොදු පොදුවේ කියනවා ඒ නිසා පසුගිය රිට්‍රීට් 20ක විතර වගේ මම හිතාගත්ත ආනාපාන කියන්නේත් නෑ ඉරියවෝ බලන්න කියන්නේ ඊටත් එළිය පහසුයි. ඉරියව්වේ ඉන්නකොට පේන එකක් බලන්න. ඉතින් ඒකට මම බුරුමේ ගියාම හැමදාම බුරුමේ පන්දිසංශේ මට බයින්. උඹ මේ මේ ආයේ මේ කොහොද යන ආනපනයක් කඩලා දීලා තියෙනවා මෙච්චර ලස්සනට පිම්බීම හැකිලිම ඉගෙන ගතකත් එක්කනම් කියලා. එතකොට මෙහෙින් දැද්දි කියනවා අපිට මොකටද බුරුම ක්‍රමයක් මෙච්චර ලස්සන ආනපනයක් තියෙනවායි කියලා. ওই දෙකේ එකටවත් මන්නේ මම කියන්නේ Taman ඩෝන් දේ ඉස්සලා කියපේනවා හෘදවත්ව ගැහෙනවා දැවෙනවා නම් එච්චරයි. ඉදිරිපත් වෙන එක. නමුත් ආදුනිකයට මේක හරි අමාරුයි ආදුනිකයට පොල්ලෙන් ගහලා මේකම කපන් කියලා කිව්වොත් සමහරු කැමති. සමහරු පෙන්නන්නම බෑ. ඒ සමහර චරිත කැමති නෑ මේ මේකම කරපන් කියලා. ඉතින් ඒ නිසා අපි මේකෙදී නව ක්‍රම හොයන්න ඕනේ. නව ක්‍රම හෙව්වට සරුවච්චන් වහන්සේට වගේ ඔක්කොටම හරියනයි කොකටත් අයිලක් අපිට හොයන්න බෑ. ඒ නිසා මේ නවකෙන්ගේ අදහස් එළියට එන එක හරි වටිනවා. ඒ මොකද මේක අමාරුවෙන් ගිහිලා වැරදිලා ගොඩ එන්න. එතකොට තමයි මේක මගේ වෙන්නේ. ගිය ගමන් හරි ගියා නම් මේක ඉතින් හිතන ඔක්කොටම මෙහෙම තමයි ඔක්කොටම හරියන නැති ඕක පහසුයි කියලා හිතනවා. මුද්දට අමාරු වෙලා අරගන්න ඕනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ මම ඉගෙන ගන්න ක්‍රමේ මම අත්දකින්න ක්‍රමේ තව කෙනෙකුට දුන්නට යාට නොගැලපෙන්න ඉඩ තියෙනයි. මයිත් එක තරහ නිසා නෙවෙයි. ආන ඒකෙදී පුළුවන් තරම් ලොකු තාන්ති කිව්වේ උඹ ඉගෙන ගත්ත ක්‍රමේ අනුන්ට පටවන්න යන්න එපා. කවුරුත් ආධුනිකයෝ බව දැනගෙන කාට හරි කොතනින් හරි පටන් ගන්න පුළුවන් තරම් දෙන්න මේකට මට පේන්නේ කරුණාව මෛත්‍රිය තමයි ගොඩාක් ඕන කරන්න ඔහේ දෙදී ඉන්න ඕනේ. පුළුවන් කෙනා අරගෙන යනවා. හැබැයි පුළුවන් කෙනා දැනගන්න ඕනේ අනික් ගොල්ලන්ටත් ධෛර්යයක් ඇති කරගෙන ඔක අතාරින්න එපා පුළුවන්. බෑ කිව්වොත් බෑ පෞරුෂත්වය ඇති කරන්න ඕනේ කියලා සාමූහිකයේ ප්‍රයත්නේ. සමගියත් තපස් රකින්නයි කියනක සාමේ ඒක මට දෙන්න බෑ. ඒක කට්ටිය තුලින් එන්න ඕනේ. එතකොට නැගිටලා එනවා. හොඳයි. මම ඉතුතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය සාමින් වහන්සේ මා ආනාපානය නිරීක්ෂණය කරමින් සිටින විට ආශ්වාසයේදී සුලන් රැල්ල සීතලට නාසිකාග්‍රයේ වැඩි ඉහළට යදී යන ආකාරයත් ප්‍රශ්වාසයේදී සුලන් රැල්ල උණුසුම් වී පහළට පිට වී යන ආකාරයත් මට පෙනේ. විනාඩි 5කට පමණ පසු ප්‍රස්වාසයේ කෙටි වී ක්‍රමයෙන් ගෙවි යයි. ආශ්වාසයේද පසුව ක්‍රමයෙන් ගෙවන් වේ. ඒ සමගම හෘද ස්පන්දනයේද වේගවත් වේ. කටට කෙලීමක් සිදු වේ. ටික වේලාවක් මෙසේ සිටින විට උදරයේ කම්පන චංචල රාශියක් දැනේ. ස්වාමින් වහන්ස එම කම්පන චංචල දැනන වේලාවේදී ඒවා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යනුවෙන් මෙනෙහි කිරීම නැතහොත් පිටස්තරයෙකු ලෙස ඒවා දෙස බැලීම සුදුසුද? එහෙම නැතිනම් ඒ දෙස නිරීක්ෂණය කිරීම සුදුසුද යන්න ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමැති වෙමි. තෙරුවන් සරණයි. මේ වෙලාවේදී ඇත්තටම ඒ ආගන්තුකය ගැන මම නෙවෙයි මගේ නෙවෙයි කියන්න හෝ නොබලා ඉන්න හෝ බලන්නේ නැතුව ආනපානෙ පේනවාද කියලා බලන්න. බොහොම සරල කෙටි උත්තරයක් තියෙනවා. තමන් බලබලා ගිය ආනාපානේ නම් ඒ ආනාපානේ පෙනෙද්දී පිටින් එන පිම්බීම හැකිලීමක් මෙනේ මෙනේ කරත් නිරීක්ෂණය කරත් එයා පෙන්වන්න හදන එකක් නෙ තියෙන්නේ බලන්න හදන කතාවක් නෑනේ මෙතන. එයා ඇවිල්ලා රංගනයක් පෙන්වන්න හදනවා මම මොකට ඒ ගැන කරදර මම බලන්න ඕනේ ඒ මේ පෙන්වන්න හදන රංගනේ ආස්සේ මගේ මූල කර්මස්ථානේ මගේ පරණ යාළුවා මගේ ക്ഷേම භූමිය මගේ නිර්මල තැන පේනවාද කියලා බලවන මේ සංකීර්ණතාව වෙන්නේ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න කතාව ගොනු කරන්න තේමාව මූල කර්මත්තාන්ට සාපේක්ෂව. පිටින් එන එකක් අල්ලගෙන මොන්න තාලෙන් පටලවන්න ගියත් අම්මු කෙලස්. අම්මු මාරපාක්ෂිකයි. ඒක නිකම් මේ තර්ක මනස මේ අධ්‍යාපනයෙන් කුරුවල් කරපු මනසක හැටි ඔය. අහල පහල දෙන ඔක්කොම ගුණ කන්දල් කතා කරනවා කියන්න ඕනේ කියන්නේ. ඒක ලියලා ඒක විචිත්‍ර කරගෙන මේ පිස්සලා තියෙන ආපු කන්නට වැඩිය පස්සේ ආපු අඟ ලොක් කරගන්න. ඉතින් හරියන්නේ නැහැ. පස්සේ අඟේ ඉඳලා කන කනවා. ඔය ප්‍රස්තාවපිලු දෙක එක ළඟ තියෙන. ඉස්සෙල්ලා ආපු කන්නට වැඩිය පස්සේ ආපු අඟ ලොක් කරනවා. මොකද අඟ පුම්බගෙන හිටනවනේ ඝනවට ස්ථිරව නීත්‍ය සුඛ සූප තියෙනවනේ. කන ඉතින් ඔය පරණ කනනේ. ඒක වැනිනවනේ. ඒ නිසා කනට වැඩිය අඟ ලොක් කරගන්න. නමුත් අඟේ ඉඳලා කන කන ගිනි තුල්ලෙක් කියනවා. ඒක ඉන්නේ අගේ කන කන. ඉතින් වගේ භාවනාවේදී මේකට කියන්නේ චපලකම් කිය. ෂට ගති. මායාවී ගතියට මූල කර්මත්තනේ පාවා දීලා ළඟේ ඉනව ගැන විස්තර කතා කරනවා මේක තමයි කෙලෙස් වල ස්වභාවය. ඒ නිසා හොඳට දැනගන්න වමට සිග්නල් දාලා දකුණට කපන ගතියක් තියෙනවා හිත. මේ පැත්තට අත දාලා මෙහෙට කපනවා. අලියෝ එලවනකොට එහෙම කරන්න කියනවා. අලියට මොලේ තියෙන සිග්නල් දැම්මම පස්සේ ඌට කපා ගන්න බැන්නේ ඌ කලින්ම කපලා අර පැත්තට යනවා තමයි මේට දුවන එකයි තියෙන්නේ. අලිය එලවනකොට දකුණට සිග්නල් දාලා වගමට කපන්න කියනවා. මොකද අලිය දකුණට කපා ගන්න බැරි නිසා ඌ සිග්නල් දාපු ගමන් ඌ ඒ පැත්තට කපනවා. තමන් අනිත් පැත්තට කපලා යන එකයි තියෙන්නේ. කෙලෙසයිලෝ මොන දහං ගැටේ දැම්මත් මතක තියාගන්න මේ සරල නිර්මල ආනාපාන තුල සියල්ල තියෙනවා. ওই කෙලෙස් ගැන මොන જાතිය ඉගෙන ගත්තත් ඉවරයක් කරන්නත් බෑ. විවිධ මාත්‍රිකා දීලා යා නටවනවා. මාව පාරෙන් ඇදලා දාන්න හදන. ඒක තියෙනකොට විචිත්‍රයි. තිබිලා අහුන් නැත්තම් තමයි විචිත්‍රකම තියෙන්නේ. මේක මෙතෙක් දුර ගිහිල්ලත් ආය අහුවෙලා. ඒ නිසා පුළුවන් තරම් බලන්න මේ ඔක්කොම අල්ලපනලාස්සේ තමන් මුලින් ගත්ත කිවිසුම අනුව ආහනපානට ඇසුර තියෙනවා නම් ඔය ඕන කෙනෙක් ඕන රංගනයක් කරගත්තාවයි මම මගේ මූල කර්මස්ථානත් එක්ක ඇසුර තියාගෙන යනවා මේක මෙනෙහි කරන්නත් එපා යටපත් කරන්න යන්නත් එපා ගරුතර සාමීන් වහන්ස ආශ්වාස ප්‍රශ්වාස නොදැනී ගිය පසු ඒ තිබුණු තැන අරමුණු කළෙමි. කය නොදැනී සතුටක් ඇති වී ආලෝකයක් පැතිරේ. හුස්ම රැල්ල තිබුණු තැන අරමුණු කෙලෙමි. කය නොදැන නමුත් සත්වීම් වැగిරීම් ඇඳුම් කයේ ගැටෙන ස්ථාන අරමුණු වේ. සුදු පැහැ ආලෝකයක් මතුවේ. එහි පැහැය අරමුණු කෙලෙමි. සුඛ වේදනාවක් අරමුණු වේ. සමාධිය සහ සතිය පවතී. සුදු පැහැය මැදින් සබම් පෙන බුබුලු රසක් එකට ඇත්තාක් මෙන් පෙනේ. ඒ අරමුණු කරද්දී ඒවා නලියන ස්වභාවයක් තවත් හොඳින් බලද්දී එකිනෙකා අංශු වෙන වෙන ස්වභාවයක් මතුවේ. එච්චරයි. ඒ කියන්නේ කොයි වෙලාවක හරි මූල කර්මස්ථානේ ඇල්ලුවා නම් ඊට සාපේක්ෂව අනිත්‍යව හරහා පෙන්වන්න ඕනේ කියලා පෙන්වනවා. Tamange තේමාව පුළුවන් තරම් පේන තාක්කල් මූල කර්මස්ථාන දිගේ පවත්තන්න. ඒතර පණින්න බැරිව අමාරු පිම්ම බෙල්ල කැඩේ කියලා හිතන පිම්ම පයින්. හැබැයි ඊට පස්සේ එන දෙයට ඉඩ දෙන්න. ඔක්කොටම ඉඩ දෙන්න ඇස්බල්මේ තියානින්න මූල කර්මත්තාන. සැක තියෙනවා නම් විතරක් සැක දුරු කර ගැනීම සඳහා කිසිම එන දෙයක් වළක්වන්න යන්න බෑ. එතකොට ධර්මානුකූලව මේ විවිධාංගීකරණයක් එන්න පටන් ගන්න විකසිත වීමක් මුකුලිත මේ විකසිත වීමක් ඉතිර පෙතිර යාමක් විවිධාංගීකරණයක් වෙනවා. ගෞරවනීය සාමීන් වහන්සේ මීට පෙර අවස්ථාවක මෙම සෙනසුනේ පැවති භාවනා වැඩමුළුවකට සහභාගී වූ මට අවස්ථා තුනකදී පර්යංක භාවනාවේදී ආලෝක සංඥා රූප සංඥා දැක ගැනීමට හැකිවිය. කමඨහන් පිරිසිදු කර ගැනීමේ සාකච්ඡාවේදී මෙම ආලෝක හා රූප සංඥා පෙනීම පිළිබඳව ඔබ වහන්සේට විස්තර කරද්දී එවන් අවස්ථාවලදී පිළිපැදිය යුතු ආකාරයේ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් ලබා ගතිමි. ඉන් පසුව මේ වනතුරුම එවන් කිසිදු සංඥා දර්ශනයක් මට පෙනුනේ නැත. මේ දිනවල මා පරයන්ක භාවනාවේ යෙදී සිටන විට ක්‍රමයෙන් හුස්ම රැල්ල සිහින් වී ගොස් ආස්වාස ප්‍රස්වාස අප්‍රකට වූවා නොදැනුණද මූල කර්මස්ථානයේ සතිය පවතින බව සිහි සිහිනෙන්මෙන් වටහා ගතිමි. ආනාපානය තුල මා පසුවන බව මගේ වැටහීමය. මගේ අවබෝධය නිවැරදිදයි කරුණාකර පහදා දෙන්න. එසේම ආනාපානයේ මීළඟ පියවරට මා මුහුණ දිය යුතු ආකාරයද පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා. මේකෙදි විශ්වාසය ඇති වෙන්න කරන්න තියෙන්නේ පිට කෙනෙක් මේක හරි වැරදි කිව්වට පිට කෙනෙක් මේ යෝජනා ඉස්තර කරලා හරියන්නේ මේ தත්වෙම නැවත නැවත දෙන්න. හිතට මේක දහපාරසරේ හිත මේකට යොදවනකොට එයා ඒක gedara ගියා වාගේ හුරු පුරුදු තැනක් බාටපත් කරගන්න. ඒක තමයි විශ්වාසය ඇති කිරීමේ ක්‍රමය. ඒක තමයි විද්‍යානුකූල පරිශ්‍රණය කියන්නේ. ඒක සරයක් කරව පරිශ්‍රණය ඒ නිගමනය සාර්ථක වීම සඳහා ඒ පරිශ්‍රණයෙම වියදම් කර කර නැවත නැවත කරන්න හැමතැනදීම එකම ප්‍රතිඵලය දෙනකොට තමයි පළවෙනි ප්‍රතිඵලයේ මේ ස්ථිර භාවයේ පේන්නේ. එහෙම නැත්නම් එක සැරයක් කරලා දුන්නට පස්සේ දෙවෙනි සැරේදී ඒ ප්‍රතිඵලය ආවේ නැත්නම් ඒක විද්‍යානුකූලයි කියන්නේ නැහැ. ඔය විද්‍යාව ඉස්ලාම් පටන් ගත්තේ බුදුහාමුදුරුවෝ. බුදුරජාණන්සේ අනුපස්සනා කරනවා කියලා මේකට කියන්නේ. අනු අනුපස්සනා දැකපු දේ නැවත නැවත බලන්න. ඒකටම විපස්සනා කරනවා කියලා කියනවා. ඉතින් විපස්සනා කිරීම අත්දැකීම නැති කෙනාට කරන්න බෑ. යම් අත්දැකීමක් ඇවිල්ලා ඒක තහවුරු කර ගැනීම තමයි අනුපස්සනාවෙන් කරන්නේ. විපස්සනා කරේට ආසේවන ප්‍රත්‍ය කියලාත් කියනවා. නැවත නැවත කරන්නේ. ඒ ඉන්නකොට ඇහුවට ප්‍රශ්නයක් නැහැ මේක හරිද වැරදිද කියලා. නමුත් ඒකේ yaadෙන්නේ නැහැ. yaadෙන්නේ Tamangeම අත්දැකීම. අත්දැකීම මදිකම බව නම් පැහැදිලිව කියතයි. ඒ වගේම අත්දැකීම නැවත තහවුරු කරන සුදුසුකම් තියෙනවා. අත්දැකීම් තියෙනවා. ඒ නිසා ඒක කරනකොට සැක දුරු වේවි කියලා අනාගත වාක්‍යයක් නම් කියයි. අවසරයි ස්වාමීන් වහන්ස. මා සක්මන් කරන විට මාහට වැටහුනේ මෙසේය. එක් පාදයක සුළු ඇඟිල්ලේ සිට මහපට ඇඟිල්ලට සිරුරේ බර ගමන් කරන බවත් අනෙක් පාදයේ ඊට විරුද්ධ දිශාවට බර ගමන් කරන බවත්ය. තවද එක් පාදයක මහපට ඇඟිල්ලෙන් නැතිවන තෙරපුමෙන් එක් පසකට වැලි ගමන් කරනු බවත් අනෙක් පාදයේ මහපට ඇඟිල්ලෙන් ඇතිවන තෙරපුමෙන් අනෙක් පාදයේ වැලි තෙරපෙන දිශාවට විරුද්ධ දිශාවට සිදුවන බවත්ය. පාද ඔසවන විට සිදුවන වැලි විසිවීම සතිර හැඩයකට සිදුවන බව වැටහුණි. නමුත් පසුව වැටහුණේ මහා මා නිදැල්ලේ ගමන් කරන බවය. පාදවල විලුඹෙහි ස්පර්ශ හා ඇඟිලිවල ස්පර්ශ බව වැටහුණි. කිසිදු වෙහෙසක්ද නොදැනිනි. මට පර්යංකේදී වැටහුණේ මෙසේය. මුලින්ම රළුවට හුස්ම වැටි පසුව ආශ්වාස නොදැනී ගියසේය. ආශ්වාසයේ ඇති වායු ධාරාවට සිසිලසක් ඇති නිසා ප්‍රශ්වාසයෙන් එය වෙන්ව දැනුනි. ප්‍රශ්වාසය කරන විට උණුසුම් බිය නාසික අග්‍රයට හා උඩුතලට මෙම වෙනස් වීම වැටහිනි. ආශ්වාස ප්‍රශ්වාස කොට කොටස් කිහිපයකට ආශ්වාස ප්‍රශ්වාස කොටස් කිහිපයක එකතුවක් ලෙස වැටහුණි. තවද ආශ්වාසය හා ප්‍රශ්වාසය එක් නහස් පුඩුවකින් පමණක් සිදුවන බවද ඒවා කඩින් කඩ නාස් පුඩුවලට මාරු වෙමින් පවති. එක්නහස් පුඩුවක් වැසෙන විට අනෙකින් හුස්ම වැටෙන බව හොඳින් දැනේ. ඒ අතර හුස්ම ගැනීම අතරමැද පවතින හිස් තැනද හොඳින් පෙනුනි. හුස්ම කෙටිවීම ආරම්භ වූ අතර ආස්වාස ප්‍රස්වාස වෙන් කරගත නොහැකි විය. හුස්ම තැම්පත් වී ඇත. පසුව මට කිසිදු චේතනාවක් පහළ නොකර පසුව මම කිසිදු චේතනාවක් පහළ නොකර ඒ දෙස බලා සිටියෙමි. විවිධ රූප මැවුණත් ඒවාද නොපෙනී ගියේය. නමුත් හුස්ම තැම්පත් වීම හොඳින් පෙනුනි. පසුව මට වැටහුණේ කය පහතට ගැස්මක් සහිතව නැමෙන බවය. මුහුණ පොළොව මට්ටම දක්වා නැවී ඇති බව වැටහිනි. ඉතා දැඩි වේදනාකාරී සිදුවීමකි. හුස්ම තැම්පත් බව හොඳින් පෙනුනි. මෙසේ සිදුවීම බොහෝ පරයන්කෙනි සිදුවේ. කය නැගිට්ට වීමට චේතනාවක් ඇතිවන නිසා කයට එසේ සිටීමටදී ඒ දෙස බලා සිටිමි. කය එස වූ විට දැඩි සමාධියක් ඇත. වේදනාව තුලින් සතිය පැවතීම නිසා වේදනාව නොදැනෙයි. මාහට උපදෙසක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. හොඳයි විස්තර ටික හොඳ පැහැදිලි. යෝගාවචර බලාපොරොත්තු වෙච්ච එකක් නෙමෙයි වෙන කෙනෙක් බලාපොරොත්තු වෙච්ච එකක් නෙමෙයි. නමුත් භවනාව යන්න පටන් ගත්තට පස්සේ විවිධාකාර නිමිටි පෙන්වන්න පටන් ගන්නවා. වැඩේ නිසින්ින්ද යනවා. හැබැයි මම බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි වෙන්නේ. ඒ නිසා මුලින් මුලින් ටිකක් විලෝපන ගතියක් එන්න පටන් ගන්නවා. නමුත් ඒකට හුරු වුණාට පස්සේ ඒක නැවත නැවත මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා දැනගෙන ගියාට පස්සේ එnde end මේ අරුණ වේලාවේදී කරපු වැඩක් ඉර නැග්ගට පස්සේ කරනවා වගේ මදා ලෝකේ කරපුවා හොඳා ලෝකේ තියෙන කරනවා වගේ විශ්වාසය එන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවේදී නැවත නැවත කිරීම විශේෂයෙන්ම කියන මේ වගේ මේ වැඩ වෙනකොට ආහාර ක්‍රමයේ නිින්ද ක්‍රමයේ නාන දේවල් වෙනස් කරන්න එපා. නිදිවල මාරු කරන්නත් එපා. මේ ක්‍රමයටම දවස් 3-4ක් මේක කරකෙන්න දෙන්න. එතකොට අනවශ්‍ය නඩු ඔලුවට එන්නේ අවුල් ප්‍රාසෙ එන්නේ නැහැ. අරක භවනා වැඩෙනවා. ඉතින් ඒ වෙලාවේදීවත් අපිට මේ එක දිගට කරගන්න බැරි නම් අර ප්‍රශ්න මේ ප්‍රශ්න ඔලුවට එනවනම් ඒ කියන්නේ අපි පෙර කරපු කර්ම බරවතර වැඩි. අපිට පිංමදි මේ භාවනා නැගිටින්න හදනවා මට ඒකට අවස්ථාව දෙන්න වෙලාවක් නැහැ. විවේක දෙන්න වෙලාවක් නැහැ. හුදකලාව දෙන්න වෙලාවක් නැහැ. ඒ මොකද අනුගේ හුදකලාවට අපි බාධා කරලා තියෙනවා. අනු විවේකින් වෙලාවට ගිහිල්ලා අවශ්‍යලා තියෙනවා. ඒ නිසා භාවනා කරන වෙලාවේදී වුණත් අපිට අපිට කියලා ප්‍රතිලාභයක් නැහැ. ඒ නිසා ලැබුණොත් යම් වෙලාවක භවනා කරන යන වෙලාවට අපිට වෙලාව අවශ්‍ය දේ ලැබුණොත් ඒක මේ ආත්මේ කරපු පිනක් නෙවෙයි. පෙරාත්මේ කරපු පිනක ආනිසංස වාරක ඒකට සාදු කියාගෙන භවනා දිගට කරගෙන යන එක තමයි කරන්නේ. ඒකයි මේ මේ නේවාසික භාවනා වැඩමුළුවල තියෙන වාසිය. මේ ගැම්ම ගත්තට පස්සේ ඒකම දවස් දෙකක් කරගෙන යන්න පොඩි අවස්ථාවක් ලැබෙන්නේ. නැත්තම් ওই ගිනි ගෙට ගියොත් ගිහි ගෙට ගියොත් පෙති පෙති ගන්න. 32 වද දෙනවා. ඒ නිසා මෙහෙ ණයට කාලා හරි කමන්නයි ඉන්න එක ලාභයි. හිඟා කාලා ඉන්න එකත් ලාභයි. හැබැයි මම හිතනවා කට්ටියක ඔළුව තියෙන දැන් ගෙදර යන පැත්ත කියලා. ඒ ප්‍රශ්නේම තව කොටසක් තියෙනවා. ශරීරයේ මෙම නැමීම පර්යංකේදී පමණක් සිදු නොවේ. ධර්මදේශන ශ්‍රවණ අවස්ථාවේදී මෙම ගැස්ම සහිතව ශරීරය නැවි. චේතනාවකින් කය ඉහළට එසවීමට උත්සාහ කළහොත් කය ඉහළට එසවේ. නැතිනම් එය නැමීම දිගටම පවතී. ඉහත සඳහන් කරුණු පිළිබඳවද ඔබ වහන්සේගෙන් උපදෙස් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔය පොඩි උන් කරේ පුන්නගනේ කරේ පුන්නනවා කියලා එකක් තියෙන. පුන්නකට බලන්න නිින්ද ගියාට පස්සේ වැලමඳුලා වගේ. ඒ දරුවට දුන්න නැත්තම් බදන මෙයාට ඉන්න බෑ. පණ තියෙනකොට තමයි බබා හිටගෙන මෙහෙම උගුලට ගන්න පුළුවන්. නිින්ද ගියාට පස්සේ ගන්න බෑ. ඒක වැලමඳුල වගේ. ඉතින් ඒ වගේ තමයි භාවනාවට ගියා නම් මේ ශරීරය අපිට පාලනය කරන්න බෑ. එයා යාගේ වැලමඳුළු බවට පත් වෙනවා. ඉතින් අපි දවස් 30 V shape body එක දාන පුම්බගෙන නිකන් රංගපාගෙන ඉන්නේ. ඒ රංගපාන අයියලාට අක්කලාට භවනා කරන්නත් බෑ. නා කියොන්ට ඔක තීරණා කියලා ඇති වැඩකුත් නැහැ. පුළුවන් නම් මතක තියාගන්න මේ ශරීරේ මට කරන ඕන විදිහට තියෙනක නෙවෙයි කියලා බුදුහාමර කියන්නේ ඕන ඕක නිසා. ඉතින් ඒ නිසා ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටි බේදී ඕජාව තියෙන කාලේ මේක කරලා තේරුම් ගත්තනම් ඒක නිකන් සක්විති රජකමට වැඩිය වටිනවා. මේ ශරීරේ මවාපෑම කරන්න පුළුවන් වෙන්නේ කෙලෙස් ස්තබ්ද භාවයේ තියෙනකොට විතරයි. ඒකට අපි පුම්බගෙන රංගපාගෙන ඉන්නේ. කෙලෙස් අයින් වුණානේ හිස් මල්ල කෙලින් නොසිටී කියලා පරණ කතාවක් තියෙනවා. වැලමඳුල වගේ මේක. සක්මනේදිත් නිදිමත එනවා. සක්මනේ අද්දිත් නිදිමත එනවා. කෙලස් නැති වෙච්ච ගමන් නිදිමත වෙනවා. ඉතින් අපි කරන්නේ ආයෙ කෙලස් ටිකක් දාගන්නවා. ඉතින් වම දකුණු කරන්න පටන් ගන්නවා. ඉතින් රංගපා. ඉතින් රංගපාට අනේ 탁මන නෙවෙයි. පරියන්කෙත් එimhe හයියෙන් හුස්මක් අරගෙන ආයෙ කෙලස් ටිකක් කෙලස් සලාකයක් ඉල්ල ගන්න. තමයිලට මගෙන් ඉල්ලන වෙලාවකුත් එනවා. අනේ ස්වාමීන් වහන්සේ කකුල කෙලින් කරගන්න ඔළුව කෙලින් කරගන්න මොකද්ද කරන්නේ? ඉතින් මට තියෙන කෙලස් සලාකයක් දෙන්න ඕනේ. ඕක දාගනින් දාපු ගමන් පුම්බවල පහම ඔන්න එනවා දේ. ඒ නිසා හොඳට මතක තියාගන්න භාවනා කරනකොට රංගපාන්න බෑ. රංගපානකොට භාවනා කරන්න බෑ. ඒ නිසා අපි මේ අහිංසක වෙන්නයි හදන්නේ. රංගපාන්න නෙවෙයි බුදුහාමුදුරු ඉදිරියට අහිංසක වෙන්න හදනකොට අර නිඳ ගිය බබෙක් වගේ ඔක නිකන් බැලමදුලක් වගේ වෙනවා. හැබැයි ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේක බව දැනගෙන ගියොත් ඒක පොඩ්ඩක් පාලනය කරගන්න පුළුවන්. මුල් මුල් වතාවල බෑ. ඒ නිසා මේක ඉස්සලා දීපු ප්‍රශ්නට උත්තරේ වගේමයි දිගට මේක ලෑස්ති වෙලා ගිහිල්ලා කරන්න. එතකොට Tamanට මේ වැඩේ වෙන ගමන් යම් ප්‍රමාණයක මේ අතයතර ගැනීමේ වශී කර ගැනීමේ හැකියාවක් එනවා. දේරුවන් සරණයි. ගෞරවනීය සාමීන් වහන්සේ. පරයන්ක භාවනාවේදී මම ආනාපානය ආස්වාස ප්‍රස්වාස ලෙස මෙනෙහි කෙලෙමි. එසේ විනාඩි 15ක් පවන ආස්වාස ප්‍රස්වාස ලෙස මෙනෙහි කරමින් සිටියේදී මුලින් පැවති දීර්ඝ ගොරෝසු ආස්වාසයේ කෙටි වී නොදැනී ගියේය. පෙර දින වහන්සේ දේශනා කළ පරිදි එම සියුම් වූ ආස්වාස ප්‍රස්වාසයේ දෙස මම නිහඬව බලා සිටියෙමි. පැයක පමණ කාලයක් ඒ දෙස බලා සිටියේද වරින් වර සිතුවිලි වේදනා පැමිණිනි. ඒ ගැන තැකීමක් නැතිවම සියුම් වූ ආස්වාසය හා ප්‍රස්වාසයේ දෙස බලා සිටියෙමි. විනාඩි 15ක් පමණ ගිය පසු නාසය ආශ්‍රිතව තද වෙන ගතියක් දැනුනි. පසුව එය තුනී වී ගියේය. මෙහිදී මට මතු ගැටලුව වන්නේ ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වූ පසු ආස්වාස සහ ප්‍රස්වාසයේ දෙස බලා සිටිනවා යනු සියුම්ම දැනෙන ආස්වාස ප්‍රස්වාසය හඳුනා ගැනීමද යන්න පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. මේක ඇත්තටම අමාරුයි තාක්ෂණික උත්තර දෙන්න. ඒක දිහා බලන්න ගියත් ආයෙ අවිස්සෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ ක්ෂය වෙන හැටි බලන්න, වැය වෙන හැටි බලන්න, නිරුද්ධ වෙන හැටි බලන්න. ඒකට කියනවා කයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන. යමක් දිහා බලලා ඊර බැහැගෙන යන වෙලාව වගේ ඒක ක්ෂය වෙමින් යන හැටි, වැයමින් අවසවස බැලිලක් නෙමෙයි එතන තියෙන්නේ. මේිට වැඩි ඊගාචිත්තක්ෂණේ තව ක්ෂය වෙනවා. තව වැය වෙනවා. තව නිරෝධ වෙනවා. පටිනිස්සක් ගන්න පස්සේ ඒක අතහරින සුළු අත කරන්නේ. මේක ආය අවුස අවුස බලන්න යන එක නෙමෙයි. ඒ නිසා ක්ෂය වීම, වැය වීම, නිරෝධ වීම දිහා බැලීම ඒක අලුමු කලාවක්. මොකද අපි ජීවිතේ දැකලා තියෙන්නේ හටගන්ම සමුදේ බලලයි ජීවිතේ පුරුදු කරලා තියෙන්නේ. දැන් අපි ඒක ගෙවන් වෙන හැටි බලනවා. කුළුඳුල් ඒ කුළුඳුල් දුවගේ මිනිය වහණ්ඩයි මේ හැන්දෑ යාමේ සලුව වියන්නේ. සන්නාලිගේ සින්දුවේ තියෙන කනකොක් පාටින් හැන්දෑ යාමේ කනකොක් පාටින් මේ සුදු සල්ලුව වියන්නේ ඒ මිය ගිය දුවගේ මිනිය වහණ්ඩයි. ඉතින් ඕක ඉතින් ගෙදවල දොරවලම හුනියමක් නේ අවමංගල්‍යන්නේ. නිසා කාටවත් අපිට ඡේවීම බලන්න බෑ මොකද අපි ඒක අපිට හිතට වද්දලා තියෙන එක හුනියමක් කියලා. ඒක මේ කාලකණිකමක් කියලා. ඒ නිසා අපි නැති වෙන දේ හරි අවුස් අවුස් බලන්නේ. අවුස්ILLක් නෙවෙයි. මේක නැති වෙමින් පවතින බව දැනගෙන ඒකට අවදි වීම තමයි කය වය කියන කෙනෙක්ගේ ඒක අනිච්ඡානපස්සනාම කොටස් තුනක් ඒකේ තියෙනවා. ගෞරවනීය සාමීන් වහන්ස මහත් වූ චිත්ත ධෛර්යය යොදා මම පරයන්ක භාවනාවට පටල වූ යෙමි. හුස්ම රැල්ල ඉහළ පහළ යන අයුරු මා මෙසේ දුටු යෙමි. ආස්වාස වාතය ඉහළ යන විට එහි උණුසුමත් සිසිලස්කක් ලෙසත් ලෙස එතරම් හඳුනාගත නොහැක. ආශ්වාසයෙන් කෙටි විරාමයකට පසුව ප්‍රශ්වාසයේ සිදුවේ. ප්‍රශ්වාස වාසය ආශ්වාස වාතයට වඩා උණුසුම්ය. එය වායෝ ධාතුව තේජෝ ධාතුව හා එකතු වීමෙන් සිදු වූ බවක් සිතුවෙමි. ප්‍රශ්වාසයෙන් පසු මද විරාමයකින් ආශ්වාසයේ සිදුවනු දුටු වෙමි. ටික වේලාවකින් වායු ධාරා ඉහළ පහළ යන බව අද්දුටුවෙමි. බොහෝ වේලාවක් මෙසේ සිටින විට උරහිස බෙල්ල තදවනසේ දැනුනි. තව දුරටත් හුස්ම රැල්ල දෙස බලා සිටින විට ඊටමත් හැල්ලු බවක් දැනුනි. පර්යංකයේ සිටින බවවත් හඳුනාගත නොහැකි තරමට කයස හැල්ලු විය. නමුත් වාඩි වී සිටින බව දිහේ තිබුණි. එසේ බොහෝ වේලා සිටියත් වෙන කිසිදු අත්දැකීමක් නොදුටු වෙමි. නොදැනුනේමි. මීට පෙර සිත කෙසේවත් එක්තන් කරගත නොහැකිව සිටි මට මෙයද මහ මෙරක් තරම් දැනෙන්නේය. ඔබ වහන්සේට ගෞරවයක් වන අයුරෙන් ඔබ වහන්සේ පෙන්වා දුන් මග ඔස්සේ වගකීමෙන් ඉදිරියට ගමන් කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මටත් දැනෙනවා නිකන් මහා මෙරක් වාගේ මොකද ඊයේ තියුණ තක తీරු මමන මරි මෝඩ වැඩත් එක බලනකොට ඊෂා මං හිතන්නේ ලියලා දීලා තියෙනවා කියලා ලියන හැටි මේක උඟ හරියක් ඊෂා ලියපුවා මට පේන්නේ තියෙනවා. මොකද මේ බැනුම් අහලා බැනුම් අහලා ඉවරයක් නැති නිසා මේ මහා මෙරටත් වැඩි හපම් මට. මේ එකෙක් දරුවෙක් හදා ගන්නවා කිව්වහම අපේ අම්මා කොච්චර වඳවිලිද දැද්ද කියලා මට දැනුයි තේරෙන්නේ. මේ තරම්ම නොමග යන්න කිව්ව කැලේටමනේ අදින්නේ. කන රත් වෙන්න ගහන්න දෙන ඒ වෙලාවට මෙච්චර කියලා දෙලිත්. ඉතින් මේ පැත්තට ආවට පස්සේ වැඩි දුර යන්න ඕනේ මේ පාර හදාගත්තයි කිව්වනම් මහ මෙරට හපක්. මේකට කියන හැබෑ වෙනස කියලා. මේකට පස්සේ ආයෙ වල ඕක මැරුවත් අමතක කරන්න බෑ. ඔය ඔය ගත්ත ගැම්ම අය ගලිය ගහලා තැරි ගහලා මැරුවත් බලක් ගන්න බෑ. ඒ නිසා අඬලා හරි කමන්නේ සිප වෙලඳගෙන හරි කමන්නේ මේක දෙන්න. දරුවන්ටත් දෙන්න. අඳුර ණයටත් දෙන්න. ගල්තර සාමීන් වහන්ස ආදුනිකයෙක් වන මම ඊයේ හවස් වරුවේ පරයන්ක භාවනාවේදී ආස්වාසය හා ප්‍රස්වාසය මෙනෙහි කෙලෙමි. නාසයෙන් වාතය ඇතුල් වෙනවා පිට වෙනවා යයි මෙනෙහි කෙලෙමි. විනාඩි 5ක පමණ පමණ විනාඩි 5ක් පමණ ගතවන විට ආශ්වාසය සහ ප්‍රශ්වාසය කෙටිවන අයුරු දැනුනි. ඒ සමගම හිසේ සතුන් නලියනවා මෙන් දැනුනි. වේදනාවක් වේදනාවක් යයි කෙතෙක් මෙනෙහි කළත් අඩු නොවි නිසා ඉරියව්ව වෙනස් කර හිස කැසීමි. එහිදී සුළු වේලාවකට මූල කර්මස්ථානයේ බිඳී ඇති බව හඳුනාගෙන නැවත ආස්වාදයට ප්‍රස්වාසයට යොමු වීමි. ඊයේ රාත්‍රී සක්මණෙන් පසු පරයන්ක භාවනාවේදී පුටුවේ වාඩි වී හුස්ම ඉහළට ගැනීම හා පහළට හෙලීම මූල කර්මස්ථානය කරගෙන භාවනාව වැඩිමි. විනාඩි 5කින් පමණ ආස්වාසය හා ප්‍රස්වාසය කෙටි විය. ඇතුළු වන වාතය සීතලටත් පිටවන වාතය උෂ්ණ බවක් දැනුනි. බෙල්ලේ දකුණු පැත්තේ බලන හරය තදවන බව නිරීක්ෂණය කළෙමි. හිස හිරිවැටි මදක් පිඹුනාසේ දැනුනි. යටිපතුල් හොඳින් බිම තබාගෙන සිටියත් වලලුකට පහර කකුල් දෙක නැතිසේ දැනුනි. එහෙත් මා පුටුවේ වාඩි වී සිටින බව දැනුනි. ඒ සමග උල් සහිත පුංචි වෙසක් කූඩු වැනි නිල් පාට එලි වම්පස සිට දකුණු පසට පාවුනි. මේ අවස්ථාවේ උරහිස් දෙකේ දැඩි වේදනාවක් දැනුනි. මේ වන විට මූල කර්මස්ථානයෙන් බැහැර වී ඇති බවත් සිහියට නැගුණි. වේදනාවක් වේදනාවක් යයි දිගටම මෙනෙහි කළ විට උදේවරුවේ මෙන් නොව ක්‍රමෙන් වේදනාව පහවී ගියේය. නැවතත් මූල කර්මස්ථානයේම සිත පිහිටුවා හුස්ම ගැනීම හා පිටවීම මෙනෙහි කෙලෙමි. ගරුතර සාමීන් වහන්ස උදේවරුවේ මෙනෙහි කළත් වේදනාව පහන වූ අතර සාත්‍රියේ මෙනෙහි කිරීමෙන් වේදනාව පහ වූ නිසා මේ භාවනාව තුළින් මා සුළු හෝ දියුණුවක් ලබා ඇතිදයි මට සිතේ. අනුකම්පාවෙන් මේ ගැන යමක් පහදා දෙන මෙන් පාදාභි වන්දනෙන් ඉල්ලා සිටිමි. ඒ වුණාට ඉතින් අනිත් දවසේ ආයෙසරයක් මෙනෙහි කරාට වේදනාවක් නොවෙන් බහන වෙන්න ඉඩ තියෙනවා. ඒක ඉතින් ඒ වෙලාවේ හැටියට තමයි. ඒ නිසා අතනෑර භාවනා කරන මනුස්සයා තමයි වැඳුම් ලබන්නේ. පිදුම් ලබන්නේ. ප්‍රතිඵල කොයි එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙම සම්බන්ධතා ඇති කරගන්න යන්න එපා. අනිවාර්යයෙන්ම ඇති කරන හැම සමීකරණයක්ම බොරු හැම සම්බන්ධතාවයකම පච ඕන දෙයකට දැස්තිලා යන එක තමයි දක්ෂකම වෙන්නේ. ඉතින් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.